හොඳයි අප අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වැඩමුළුවේ දෙවැනි දවසේ දෙවැනි ධර්ම සාකච්ඡාව එනිසා හඳුන්වා දීමක් අවශ්‍ය කරන්නේ අපි ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කරමු අපි ඉල්ලා හිටපු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපිට සතිವಾರය ආරම්භ කළ දෙන විදිහට වැඩමුළු නායකත්වයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි අද දින ප්‍රශ්න 25ක් ලැබී තිබෙනවා. එක ධර්මදේශනා ප්‍රශ්නෙකුත් කවි පන්තියකුත් ඊයේ දින ප්‍රශ්න හතරෙන් පටන් ගන්නවා. ඒකෙන් පටන් ගමු. ගෞරවනීය නායක ස්වාමීන් අවසරයි. මා මීට මාස 10ක පමණ පෙර සිට ඔබ වහන්සේගේ දේශනා අසන අතර එහි සඳහන් ආනාපාන සති භාවනාව කළෙමි. මෙය මාගේ පළමු වන භාවනාවටහනයි. එසේ ආනාපාන සතිය කරමින් පසුවත් එක් දිනක් ආනාපානයේ සියුම නොදැනී ගිය අතර කයද සැහැල්ලු බවකට පත්විය. එය අමුතුම අත්දැකීමක් විය. මා ආශ්වාසයේ ප්‍රාශ්වාසයේ දිහා හොඳින් සතිමත්ව පෑ භාගයක් පමණ කාලයක් බලාගෙන සිටින විට මෙම සිදුවීම සිදුවිය. එය විනාඩි 10ක් පමණ කාලයක් පමණක් විය. ඉන්පසු කොතෙක් භාවනා කළද එම අත්දැකීම නොලැබින. නමුත් මා උත්සාහය අත නොහැර දිගටම ආනාපාන සතිය භාවනාව විටෙන් විට කළෙමි. ඒ සෑම විටම පැය භාගයක් හෝ පැයක් පමණ කාලයකින් සිත හොඳටම විවේක වීමෙන් පසුව පපුව හරි මැද තදවීමක් හිරවීමක් තිවුණි. ඉන්පසුව භාවනාව තවදුරටත් කර ගැනීමට බැරි වෙනසේ සෑම දිනකම පපුව මැද හිර හිර කරන රිදෙන වරහන් ඇතුලේ හරියට මැරෙන්න එන වාසේ බාධක ආවේය. මෙය මට තවදුරටත් සතිය පිහිටුවා ඉදිරියට භාවනා කරගෙන යාම බාධකයකි. කාරුණික පින්වත් ස්වාමින් වහන්ස ආනාපානයට ආධුනිකයෙකු බැවින් මා කෙරෙහි අනුකම්පාවෙන් ඉදිරියට භාවනාව කරගෙන යාම සඳහා මා කුමක් කළ යුතුද යන උපදෙස් ලබා දෙනසේක්වා. ගුරු ස්වාමින් වහන්සේට නිවන් සුව පතමි. මේ කියන්නේ අතීත සිද්ධියක් සඳහන් කරලා තියෙනවා හුස්ම නතර වෙලා ගිය වෙලාවේදී ලොකු සහැල්ලුවක් දැල්ලා තියෙනවා කියලා. <clears throat> සමහරුන්ට මේක වෙච්චාම නූල් බඳිනවා, අප නූල් අයින් කරනවා, පිරිත් නූල් කියනවා, নানা ආකාර දේවල්. ඉතින් ඒ වෙලාවේදී ඒ හුස්ම සංසිඳීම හරි පැත්තට අරගෙන තියෙනවා. ඉතින් ඒක හොඳයි. නමුත් ඒකේ දෝෂයක් තියෙනවා පහුවෙන්ද අපේක්ෂා කරලා තියෙනවා. එතකොට ඉන්නේ ඊට පස්සේ පපුවේ මැද හිර වෙන ගති එනකොට ඒක අනපේක්ෂාවක් තිබිලා තියෙනවා. ඒ නිසා එන්න එන්න වැඩි වෙලා මරණ මට්ටමට ගිහිලා තිනවා ඒත් ලියලා තිනවා වාක්‍යයක් මම අතාරින්නේ නැහැ කියලා. ඉතින් ඒකෝට මේ වගේ කෙනෙකුට වෙච්ච හුස්ම සංසිඳීම පැත්තක තියන්නකෝ. ඒ Papuව මැද හිර කරන වෙලාවේ මේක සතිය තීව්‍ර කරන වැඩක්ද සතිය Papu හිර කරන එක නැත්නම් සතිය පිහිටීමට අරියාදුවක්ද කියලා ඇහුවොත් මොන වගේ උත්තරයක් දෙයිද දන්නේ නැහැ ලියපෙන්නවා. මේ Papuව හිර කරන වෙලාවේ හුදුටම සතියෙන්ද ගත කරන්නේ. එහෙම නැත්නම් සතියට ඒක අරියාදුවක්ද? සතිය කඩන්න පවත් ගන්න බැරි අමාරුවක්ද තියෙන කියලා කැමැති දත උසන්. ලියපෙකන. ඒ කැමැති නැත්නම් අපි යනවා. ඒ නිසා Taman කෙරෙහි භාවනාවේ ලැබෙන දේවල් වලට මනාපමනා පහළ වෙච්චාම ඊට පස්සේ භාවනාව නොමග යනවා. වෙන ඕන දෙයක් වුණාට මනාපමනාම නැතුව ගියොත් බොහෝම කෙලි කාලෙකින් භාවනාව සිද්ධ වෙනවා. ඒ නිසා මේ අපේ හිර වෙන වෙලාවේදී සතිය වැඩි වෙනවද අඩු වෙනවද කියලා වාර්තා කරන්න. ඒකට ලැහැත්ලා යන්න. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ සාකච්ඡාවෙන් පහදා දෙන සේක්වා සක්මන් භාවනාව මම සක්මන් භාවනාව වැඩිපුර ප්‍රගුණ කරමි ආරම්භයේදී අත්පාවල හිරි ගතිය දැනුණා ඉන්පසු ශරීරයේ කොටස්වල බර ගතිය වේදනාවන් ඇවිදින විට අසමතුලිත බව නිදිමත නිදිමත ගතිය බොහෝ දැනුණා ක්‍රමෙන් එම ගතිය අඩු වී ශරීරයේ සැහැල්ලු බව දැනුණා. සක්මන පටන් ගත් විට ආයාසයක් නොමැතිව වේගයෙන් දිගට ගමන් කළා. ඉන්පසු නැවත ශරීරයේ බරගතිය දැනේ. බරගතිය නිසාම පාද ස්පර්ශය හොඳින් දැනේ. ඉඳ හිට හිරිගතිය දැනේ. සක්මන පවත්වාගෙන යන්නේ වම දකුණ පාදවල යටිපතුල ස්පර්ශයට අවධානය තබාගෙනයි. ඔසවනවා, ගෙන යනවා, තබනවා පියරවල් බොහෝ විට කරන්නේ නැත. සක්මන නැවතුණු පසු ශරීරයේ කම්පන ගතිය දැනෙනවා. ගරු ස්වාමින් වහන්සේ සක්මන ඉදිරියට දියුණු කරගන්නේ කෙසේද? සක්මනේ සතිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන අයුරු කෙටියෙන් පහදා දෙන්න. වැඩිපුර විස්තර කියවා දැනගැනීමට සුදුසු ක්‍රමයක් තැනක් දැනගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. ඉතින් අනවශ්‍ය අන්තිපල්ලිය තියෙන ඉල්ලී අවශ්‍ය නැති කර කරනකොට හරියනවා. පොත් කියුවත් නැතත් සත්‍ය ප්‍රතිපාක්ෂ ධර්ම වැඩුණත් නැතත් සතිය කරගෙන යන්නකෝ සක්මන එතකොට ඔව හරියනවා. මේක එක තැනක ලියවිලා තියෙනවා ශරීරයේ බර නිසා හොඳට කකුලේ සතිය තියෙන බව මට තේරෙනවා කියලා. ඒ වාක්‍යය අල්ලන්න පුළුවන්. එච්චරයි තියෙන්නේ. භාවනා කරන දෙන හැම කරදරයක්ම සතිය වඩනවා. බර වැඩි කියලා අතහැරියොත් කකුල දැනෙනවා කියලා අතහැරියොත් ඉවරයි. මේ කකුල බර නිසා හොඳට කකුල දැනෙනවනම් අන්න භාවනාවත් හරි සතියත් හරි ඥානියත් හරි උපායශීලී ඥානියත් හරි. සක්මන පවත්වාගෙන යන්නේ වම දකුණ පාදවල යටිපතුල ස්පර්ශයට අවධානය තබාගෙනයි. ඔසවනවා, ගෙන යනවා, තබනවා පියවරවල් බොහෝ විට කරන්නේ නැත. සක්මන නැවතුණු පස ශරීරයේ කම් ඊට ඉස්සලා ඔය කියන වාක්‍යෙට ඉස්සලා වාක්‍ය දෙකක්. මම සක්මන් භාවනාව වැඩිපුර ප්‍රගුණ කරමි. ආරම්භයේදී අත්පාවල හිරිගතිය දැනුණා. ඉන්පසු ශරීරයේ කොටස්වල බරගතිය වේදනාවන් ඇවිදින විට අසමතුලිත බව නිදිමත ගතිය බොහෝ දැනුණා. ක්‍රමෙන් එම ගතිය අඩු වී ශරීරයේ සැහැල්ලු බව දැනුණා. සක්මන පටන් ගතියට ආයාසයක් නොමැතිව වේගයෙන් දිගටම ගමන් කළා. ඉන්පසු නැවත ශරීරයේ බර ගතිය දැනේ. බර ගතිය නිසාම පාද ස්පර්ශය හොඳින් දැනේ. ආන්න ඕක වාක්‍ය. ශරීරය හොඳට බර තේනවා. බර නිසාම ස්පර්ශය තේනවා. කියන්නේ සතිය වැඩි. ඉතින් ඒ දැනෙන ඔක්කොම හොල්මන් ඔක්කොම සතිය වඩනවා. ඒ ජීව අපි සමහරක් හොඳයි කියලා දානවා, සමහරක් නරකයි කියලා දානවා. දාපු ගමන් භාවනා පිටපොට යනවා. වෙන කොයි එකත් සතිය වැඩිවීමට හේතුවක් කරන ඉස්සලා කියව එකනගේ පපු යමාරු ආවත් හුස්ම නොදැනී ගියත් ඒ හැම වෙලාවෙම හුත්තටම සතිය නැගිටලා හිටන වෙලාව. අන්න ඒක කරලා තිනවා. මේක වාර්තා කරන්න තීරෙන්නේ නැහැ. මොකද මෙතෙක් කල් ඔක්කොම වැරදිලා කියලා හිතාගෙන මට මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වැඩනවාද කියලා බලන්න ඕනේ පොත්පත් කියවන්න ඕනේ කියලා දේවල් හිත හිතයි. හරිද බරයි. බරින්දා හුත්තටම කකුලට බර දානවා. මේ තමයි සතිය වෙන්න හැටි. මේ තමයි සක්මණ වැඩ නැහැටි. මේ තමයි නිවැරදිව මේක දිහා බලන හැටි. ඒක නිසා ඒව මේ ලියවිලා තියෙනවා නමුත් හොඳ දෙයක්. ආන්න ඒ ටික වාර්තා කරන්න. එතකොට සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වැඩේ. කියවන්න ඕන හැම පොතකටම වැඩිව අත්දැකීම හොඳයි. අන්න ඔගේ වැටහෙනදී හරි පැත්තට දාලා සුබ විදියට බලලා ලියන්න පුරුදු වෙන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ස්වාමීන් වහන්සේ ඒකෙම ආනාපාන සති භාවනාව තියෙනවා. බෑ බෑ ඒ පිටත කරන්න බෑ. අද ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේ පටිච්ච සමුපාදයේ විස්තර වන සංස්කාර කුසල් අකුසල් ලෙස තේරුම් ගතිමි. පංචස්කන්ධයේ විස්තර වන සංස්කාර ඊට වෙනත් දෙයක් විස්තර වන බව අසා ඇත. නමුත් ඒ තරම් පැහැදිලි නැති නිසා මේ විස්තර කර දෙනමෙන් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. වැඩසටහන පටන් ගන්න ඉස්සෙල්ලා ඕක කිව්වනම් මම ඕක බනට ගන්නවා. දැන් බඩට එකක් අරගෙන ඉවරයි. ඒක නිසා අමතර මාත්‍රකා දාන්න යන්නේ නැහැ. දැම්මොත් ඔක්කොම නොමග යනවා. දැන් මාත්‍රකා තෝරලා තියෙන්නේ දැන් මාතුවා ධර්මදේශන සඳහා මාතුවා තෝරන්න පමා පොඩක් වැඩි. ඒ නිසා කැමැතිනම් මත්තර මේක සාකච්ඡා කරන්න කියලා ලිඛිතව බාර දීලා තියන්න අවස්ථාව ගනිමු. දැන් බෑ. දැන් කරන්න වෙලා නැහැ ඒක. පින්වත් ස්වාමීන් වහන්ස සෑම භාවනා වාරයකටම පළමුව චතුරාර්යක්ෂක භාවනා කිරීම කළ යුතුයද? ඔබ වහන්සේ භාවනා අරමුණ වහා වහා සඵල වේවා. තෙරුවන් සරණයි. ඔය දැන් කී එහෙමනම් කියලා තියෙනවනේ මේ කමඨාන් දීලා තියෙනවනේ. ඒ දීලා තියෙන ටික නැවත සැක නැතුව තේරුණාද කියලා කරන්න බැරිද කියක්. ඒකට ඉස්සෙල්ලා මොනවද කරන්න ඕනේ පස්සේ මොනවද කරන්න ඕනේ කියලා අපිට යෝජනාවට හොඳයි. නමුත් කමඨහන් දීලා තියෙනවා. ඒක කරන්න බැරිද පුළුවන්ද කියලා කියනවනම් මේකේන ඉස්සර කරන්න මොනවද පස්සේ කරන්න මොනවද කියන එක අපිට බලා ගන්න පුළුවන්. දැනට දීලා තියෙන කමටහන වඩන්න පුළුවන්ද? වඩනකොට මොනවද දැනෙන්නේ කියලා කරුණාකර වාර්තා කරන්න. ගෞරවාන්විත ස්වාමින් වහන්ස මම නවක යෝගිනියක්මි පර්යංක භාවනාව පර්යංක භාවනාවේ යෙදීමේදී වරහන් ඇතුලේ කුමන හෝ ඉරියව්වකින් වාඩි වී සිට දෑස් වසා සිටිනාට වඩා දෑස් විවර කරගෙන නිශ්චිත අරමුණක් නොමැති හිස් අවකාශය දිහා බලා හිඳීමට වැඩි කැමැත්තක් ඇත දැස් දෙකට කිසිම අරමුණක් නැත. බොඳ වී යන අනන්තයක සිත රැඳවීමට ආසාවක් ඇතිවේ. ඒ සිතවිල්ල ආ විට එයින් මිදීමට පුදුමාකාර ලෝභකමක් ඇතිවේ. සමහර විට කෙලගිලීමටද අමතක වේ. හිත සතුටින් සැහැල්ලුවේ යයි හැඟේ. මම කොහෙද මගේ හිත දැන් අරමුණු කරගත්තේ මොනවද කියා සොයන්නට පෙළඹෙන විට මම සොයාගන්න නැහැ. මම ගිහින් මම නැති වෙලා කියලා හිතේ ගොඩක් වෙලාවට සතට වැඩි වූ විට ඉහත කී ආකාරයට හිතට ඉබේම සින්දුවල කොටස් ගලාගෙන එනවා. බොහෝ විට ඒවා ස්වභාව ධර්මයක් සමග එකතු හෝ ස්වභාව ධර්මයේ අසිරිය කියවෙන ගීත. පසුව එම ගීත සමග සිත ගොඩක් සතුටක් ලබා ටිකකින් නැති වී යනවා. උදාහරණ මේ සුරම්මේ පාරාදීසයේ සක්මන් භාවනාව. පළමුව මමත් මාගේ ශරීරයත් දැන් වැලි මළුවේ සක්මන් කරමි. මගේ දෑස් කූඹි රංචු කඩි ගැඩවිල්ලන් හා ගැටේ. ඉන්පසු ඔවුන් මට පෑගේ යයි සිතා වඩ වඩාත් ඔවුන් බිම සිටී දැයි නිරීක්ෂණය කරමින් සක්මනේ යෙදුනා. ටික වේලාවක් යන විට එය මහත් කරදරයක් කියා සිතුණා. කියන්න යන තියන්න යන තැන අඩිය තියන්න බෑ. සත්තු පෑගෙන්න යනවා. පසුව එන දෙයක් කියලා නිරීක්ෂණය කරමින් සක්මන අතහැර ස්ථාන මාරුවක් කර පුරුදු පරිදි ඔහේ නැවතත් සක්මනේ යෙදුණා. දැන් අරමුණ නෑ, නිරීක්ෂණ නෑ. ටික වෙලාවක් මෙහෙම සක්මන් කරන විට මමත් නැහැ, සිතත් නැහැ, නිකම්ම ක්‍රියාවලියක් පමණක් යෙදෙන බවක් තේරුම් ගියා. සිතින් ඉබේම එය මෙනෙහි වීමට පටන් ගත්තා. මමත් නෑ, හිතත් නෑ, ක්‍රියාවලියක් පමණි. දෙයස් ඉබේම පියවි සක්මනේ සීමා මායිම් නොපෙනී නොදැනී ගියා. එකවර ගලක කකුලක් වැදී ඇස් ඇරුණා. නැවතත් එසේම බෝධි මලුව වටා සක්මනේ යෙදුණා. එවිටත් එසේම මා වයින් කර තිබූ බෝනික්ෙක් මේ නිනව්වක් නැතුව බෝධිය වටා සක්මන් කළා. සිතුවිලි හරමුණක් ගැන මතකයක් නැහැ. පායට දැනුනේ තෙත් පායට දැනුණ තෙත් ගති රළු ගති මතකයි. ගෞරවාන්විත ස්වාමින්වහන්සේ මේ ඉහත කී පරයන්ක සක්මන් සක්මන් භාවනාවල අත්දැකීම් මාගේ සතිය නැතිවීම නිසා සිදුවන ක්‍රියාවලියක්ද කරුණාවෙන් පහදා දෙන ඔබ වහන්සේට තෙරුවන් සරණයි මේකේ ඇත් එක වහගෙන ඉන්න කරන භාවනාදී ඇත් එක අරගෙන අනන්තය බලන්න කතා කරනවා. අරගෙන කරන සක්මන් කරනකොට වහගන්න හිතෙනවා. ඉතින් ওই විදිහට මුඛාක් හරි මේ අපි දෙන උපදේශ වලට සංස්කරණය කරන්න තමයි අපි යන්නේ කරපු ගමන් මේ සරල භාවය නැති වෙනවා අහිංසකම නැති වෙනවා. ඉතින් ඒක නිසා හරි අමාරුයි තේරුම් කරලා දෙන්න. රූප කර්මස්ථානිකෙන් පටන් ගන්න. ඔය අනම්මනම් කර්මස්ථාන පටන් ගත්තොත් ලත් පටන් ගත්ත දන්නෙත් නැහැ, මැද දන්නෙත් නැහැ, අග දන්නෙත් නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඉඳගෙන ඉන්නකොට ඒ කයේ හිත පාත්තන්. ඇවිදිනකොට කයේ හිත පාත්තන්. ඉතින් ඒක කරන්නේ නැතුව নানা ප්‍රකාර දේවල් අපේ හිත ගෙනත් දාගෙන අනවශ්‍ය ප්‍රශ්න නගනවා. ඉතින් පටන් ගන්නකොට හැටි. ඒක දවදෙනේ ගිහිල්ලා තියෙන තාම දෙකක් තුනක් යනකොට තේරෙන්නේ මේක රූප කර්මස්ථානකින්ම පටන් ගන්න. ඒකට හරි ලේසි. පටලැවුණු ගමන් ආපහු කයරේට අරගෙන පට බෙරලා දෙන්න පුළුවන්. ඔය හිතන දෙයකට අනන්තයකට හිත ගියොත් පටන් ගන්න තැනක් දන්නේ නැහැ. මැද දන්නෙත් නැහැ, අග දන්නෙත් නැහැ. මේක සාමාන්‍යයෙන් උගත් අයට කාරණා කාරණා දන්න අයට සිද්ධ වෙන දෙයක්. සද්ධාවෙන් යන කෙනාට මේක වෙන්නේ නැහැ. ඒක නිසා ඒකේ නමයක් මේකේ නබාටපත් කරන්න බෑ. නමුත් හිත සරුංගල අරින්න හැදුවට කියන්නේ මේ ඉඳගෙන ඉන්න කය, ඇවිදින කය දිහා බලලා ඒ පේන දේ පොඩ්ඩක් ලියන්න පුරුදු වෙන්නකෝ. එතකොට රූප කර්මත්තාණයෙන් පටන් ගන්න හිමීට භාවනාවක් යයි. නැත්තම් මඩේ හිටපු ඉන්න වගේ කොහෙන් පටන් ගන්න මොනවා වෙනවද කියලා හිතා ගන්න බැරි වෙනවා. ඒ නිසා හිතත් කීකරු කරන, කයත් කීකරු කරගෙන මේ කය යම් යම් ආකාරයකට පවතින්නේ පවතින පවතින ආකාරයට සතිය පිහිටුවීම නැවතත් මුලපටන් ගත්ත කෙනෙක් වගේ කරලා උත්සාහ කළ බලන්න. පින්වත් ස්වාමින් වහන්සේ මා මේ සෙනසුනට එක්වරක් පැමිණි යෝගියෙක් වෙමි. සක්මන් භාවනාව. වම දකුණ සිතමින් දෙපා තබද්දී පියවර 20ක් 30ක් පමණ ගිය පසු සිත වෙනතක ගොස් ඇත. යලිත් හැරෙන මොහොතේදී ආපසු වම දකුණ මතක් වේ. දෙපා මාරු වී නැත. සුළු මොහොතකට මෙලෙස දිගින් දිගටම සිදුවේ. නමුත් පැයක කාලයක් භාවනාව සිදු කළ හැක. දෙපා මාරුවෙන් මාරුවට යද්දී රෝද දෙකක් මාරුවෙන් මාරුවට කැරකෙන බවක්ද දැනේ. එලෙස දිගටම සිදු කරද්දී බඩබුරුල් වෙන බවක්ද දැනේ. වරහන් ඇතුලේ ආහාරවල වරදක් නොවේ. එය සක්මන් භාවනාව කරන හැම දිනකම වගේ සිදුවිය. පරයන්ක භාවනාව ඊයේ සමූහ පරයන්ක භාවනාවේදී ආශ්වාස ප්‍රාශ්වාසයට සිත යොමු කර විනාඩි දෙකෙන් පමණ පසු උරහිසල දැඩි වේදනාවක් දැනුනි. එම නිසා නැවත වේදනාව සිහි කළමි. නමුත් එයද සිහි කරදී විනාඩි දෙකට පමණ පසු සිත නොදැනීම අපසු ආශ්වාස ප්‍රාශ්වාස වෙතට ගොස් ඇත. යලිත් කමටහන සිහි කළත් පෙර ලෙසම දිගින් දිගටම වේදනාව වේදනාවටත් කමටහනට දෙපැත්තට දුවන්නට විය. අද දිනේද එසේම විය. භාවනාවෙන් නැගිට පසු වේදනාව එසේම දැනේ. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඔව් භාවනාවෙන් නැගිට්ටට සතිය කැඩෙන්නේ නැහැ භාවනා කියන අපි ඉඳගෙන ඉන්නක භාවනා කියලා හිතාගෙන ඉන්නේ. නමුත් අපි භාවනා පැත්තක තියලා සතිය වඩන්න ගත්තොත් කයේ තියෙන හිත තියෙන හැම වෙලාවෙම භාවනාව ඒතකොට ලෝකේ තියෙන උතුම්ම කුසලයේ සිද්ධ වෙනවා. එනිසා ඉඳගෙන ඉීමට සීමා කරන්න එපා. ඇවිදිනකොට විලුඹේ අග කෙලවරේ තමයි බුද්ධ මාර්ගය හා සම්බන්ධ නිලේතියි. ඒක ඇවිදිනකොට හොඳට බඩේ ලියනවා. ඒක නිසා ඇවිදින්න ඇවිදින්න කියනවා දාහනේ අරගෙන ටිකක්. ඒකට ඔය බඩ බුරුල් වෙන්නේ නැති රෝගේ තියෙන අයට නිකම්ම බුරුල් වෙනවා. ඔය ටික දවසක් ගියාම ඔක රෙගුලේට් වුණාට පස්සේ ඒක ඉවරයි. ඉතින් ඒ වගේ මේ ශරීරයේ සිදුවෙන වෙනස්කම් වෙනදාට වැඩිය දැනේ. මේ ඔක්කොම බයකට කාරණා වෙනවා නම් ඒ කියන්නේ ශරීරයට ඒ තරම්ම ආසයි. ජීවිතේ තරම්ම ආසයි. ඒවා ශරීරයේ ජීවිතයේ කාය ජීවිත নিরপেক্ষ වෙනවා නම් ඕවා භාවනාවේ ප්‍රතිඵල විදියට අරගෙන මේ ලියලා තියෙන හොඳයි. ටිකටම ඕව දක්නාසුලුව ඒවට මූණ දෙන සුලුව ඒව දකින්නක භාවනා දියුණුවක් සතිය දියුණුවක් කියලා ඉදිරියට යන්න ගත්තොත් දවසේ පැය 24ම භාවනාව නැත්තම් සතිය සිද්ධ වෙනවා. ඒ නිසා භාවනා කියන වචෙන්ට කොටු කරන්නේ නැතුව සතිය කියන වචනේ ඉස්සර කරගෙන කරගෙන යන්න වාර්තාවත් සතිය පැත්තෙම ලියන්න. ඒතර තව ගොඩක් හොඳ කරුණු ඉස්සරහට හම්බ වෙයි. ගරුතර ස්වාමින් වහන්ස කමඨහන් සුද්ධ කිරීමෙන් අනතුරු තිබූ පැය භාගයක පමණ කාලයේ සක්මන් භාවනාව කරමින් පාදයන්ගේ චලනය මැනවින් මෙනෙහි කළෙමි. මින් විනාඩි 15ක් පමණ විටින් විට සිහිය පාදයන් කෙරේම හොඳින් යොමු වී තිබූ අතර විටින් විට සිහිය පිට ගිය අවස්ථාද තිබුණි. එසේ සක්මනේදී පටවි බව පෑගෙන පොළව හා ලනුපැදුර තුලින්ද තේජෝ බව පිටතින් පැමිණෙන අවුරශ්මිය තුලින්ද මෙනෙහි කරමින් සක්මන මා සිතන ආකාරයට නිවැරදිව තරමක් දුරට කළ හැකි විය. ඊට පසු පරයන්කේ සිටින විට හිතද සමාධි වී ඇති බව හැඟුණු අතර සිත පිටට යාම් වාර ගණන අඩුය. එහෙත් නිදිමත ගතිය වරින් වර ඇතිවිය. ඒත් සමගම සමහර විට එකවර කරන්ට් එකක් වැදුනාක් මෙන් හිස ගැස්සීම්ද වම් මත ගැස්සීම්ද සිදුවිය. මට නිින්ද ගොස් නොසිටි බව මම හිතමි. මක් නිසාද යත් ඒත් සමග මා මූල කර්මස්ථානයේ මෙනෙහි කිරීමට යොමු විය. වරහන් ඇතුලේ වාර දෙකේදීම මා නිවැරදිව භාවනාව ප්‍රගුණ කරේ නම් තවදුරටත් එය වර්ධනය කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට වහවහා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. හොඳ පරියන්සක්පනක් වුණා නම් අනිවාර්ය බීට පස්සේ යන පරියන්කේ හොඳයි. ඒ නිසා පරියන්කේ ගැන වැඩි එලවන්න එපා සක්මන ගැන එලවන්න. හොඳට සක්මන හිතවදින විදිහට කරන්න. ඒ ඇති කරගත්ත සතිය හේම හලහප ගන්න තු ගියොත් අනිවාර්යයෙන්ම පෙර නිමිත්තක් වෙනවා. සක්මන පරියන්කේට පෙර නිමිත්තක් වෙනවා සක්මන. ඉතින් ඒකෙදි ඒ අරමුණේ හැසිරීම ආනපානේ හැසිරීම බලන්නේ නැතුව හිටියොත් නැත්තම් ගිලි වුණොත් ওই නින්දට වැටෙන කතාව යනවා. ඒ නිසා ඒක දැනගන්න මෙන්න මෙතනදී මේ නින්දට යන්න හදනකොට ආනපාන පැත්තේ ලකුණු ගැප් වෙනවා. පෙර පූර්ව නිමිති, පෙර නිමිති වගේක් අන්නේ ඒකේ දක්ෂ වෙලා නැහැ. එහෙම වුණා නම් Tamanට තේරෙයි දැන් මේ අරමුණ ලකුණු ගැප් වෙන්න ගන්නවා මේකෙන් යන්නේ නින්දට වගේ එකට. ඊට පස්සේ ආයෙ ගස්සලා ගෙනත් දානවා. ගස්සට ගෙනත් දැම්මට පස්සේ අරමුණට යන්න පුළුවන් බව මේකේ පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. ඒක හොඳ અભීත ප්‍රකාශයක්. ඒ කියන්නේ නිින්ද ගිහිල්ලා නැහැ. හැබැයි නිින්දට යාගෙන යනවා වගේ තියෙන වෙලාවට අරමුණ නොදෙනී යන වෙලාවේදී සතිය සාමාන්‍ය සතියෙන් කරලා තියෙන එක සාමාන්‍ය සතියක් බෑ. අතිවිශිෂ්ට සතියක් ඕන. සුපතිට්ඨිත සතියක් ඕන. ඒ නිසා මේ පෙළ ගැහිගෙන එනකොට අවශ්‍ය කරන මේ සතියේට අදාළ වීරිය සක්මණෙන් තමයි හම්බෙන්නේ. හොඳට සක්මන් කළා මම දැන් යන්න හදන්නේ ගැඹුරු සතියට ඉල්ලන තැනට කියලා හොඳට අවදියෙන් යන්න. එතකොට ඔය පිම්ම පැන ගන්න පුළුවන් වෙයි. පරක් දෙකක් අල්ල කැඩේ. ඊට පස්සේ පණි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම ආදුනික ගිහි යෝගීනියක්මි ආනාපාන සති භාවනාවට අනුගත මම දැන් මෙතන සිටිමි යනුවෙන් සිත සතිමත් කරගෙන හුස්ම ගැනීම හෙලීම දෙස සතිමත්ව බලා සිටියෙමි සුලං රැල්ල නාස්පුඩුවෙන් ඇතුළේ පපුව හරහා උදරය වෙත ගොස් නැවත පිටවෙන දෙසත් මම සිහියෙන් බලා සිටියෙමි මාහට සිහියෙන් ගත හැකි වූයේ හුස්ම රැලි හතරක් පහක් පමණි මගේ සිත පිට ගියාය අතීත හා අනාගත සිතුවිලි සමග ගැටෙන ආයුර්ද මා බලා සිටීමේ නැවත සිත හුස්ම රැල්ලේ පිහිටුවා සිත සතිමත් කරගත්ෙමි. නැවත නැවත සිත අතීත අනාගත සංස්කාරම් සොයා යයි. පින්වත් ස්වාමීන් වහන්සේ මාගේ භාවනාව දියුණු කර ගැනීමට මාගේ සිත සතිමත් කර ගැනීමට මහා බොහෝ කැමැති. මා කල යුතු දේ කරුණාවෙන් පහදා දෙනු මැනවි. සක්මන් භාවනාවේදී දෙපා ඔසවනවා තබනවා යනුවෙන් මෙනෙහි කරමින් සක්මන් කළෙමි. දෙපා වලට ශරීරයේ බර දැනෙන දෙස සිහියෙන් බලා සිටියෙමි. ටික වේලාවකින් කය සැහැල්ලු බවක්ද අත්විඳෙමි. ටික වේලාවකින් දෙපා වල තද ගතියක්ද දැනුනි. එහෙත් ටික වේලාවක් සක්මන් කරන විට කයේ ලොකු සැහැල්ලු බවක් අත්විඳෙමි. තෙරුවන් සරණයි. පින්වත් ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. දීර්ඝායු වේවා. මේකේ පරියන්කේදී දීලා තියෙනවා හිත පිට ගියාට ආපහු අරමුණට ගන්න පුළුවන් අරගෙනත් සටහන් කරලා තියෙනවා. ඒ නිසා හිතට කියන්නේ ඕනේ අනාතේ යන්නේ කියලා. පිට යන එක ලෑස්තිලා යන්න. ගිය හැම වෙලාවෙම බලන්න ආපහු අරමුණේ ගෙනත් යන දක්ෂකම තමයි දක්ෂකම කියන්නේ. මේක එක් කරලා තියෙනවා, ලියලා තියෙනවා. ඒ නිසා පිට යන හැම වෙලාවකම නැවතත් අරමුණට ගේන්න පුළුවන් නම් ඒක පිට යෑමක් කියලා කියන්නත් බෑ. ඒක තමයි අභ්‍යාසය. ඒ නිසා යන හැම වෙලාවෙම නැවත අරමුණට ගෙනල්ලා දුවට තහවුරු කරන්ඩ දැන් මම අරමුණේ ඉන්නේ කියලා. එතකොට හැමදාම ආදුනිකෙක් වාගේ තමයි භාවනාව යන්නේ. පිට ගිය හැම වෙලාවෙම ආය ආදුනිකෙක් වෙනලා සතිය පිටවන්න මෙන්න මේකම පුරුදු කරන්න. එතකොට නොසිතූ නොවිරෝ දිනුවක් ඇති වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ භාවනා කමඨහන් උපදෙස් පරිදි සිටගෙන සිටීමේ සක්මන් භාවනාව පටන් ගතිමි. ටික වේලාවක් යනතුරු පාද කෙරෙහි සිහිය පිහිටුවා ගැනීමට නොහැකි වුණත් විනාඩි 10කින් පමණ සක්මනට සතිය තබා ගැනීමට හැකි වුණි. ඒත් විටින් විට නොඑක් සිතුවිලි වලින් බාධා වුණි. ඔසවනගෙන යන තබන විටත් බිමට පාද තබන විට ඇඟිලිවලට දැනෙන ස්පර්ශය ආදී සියුම් තැඳ දැනගතිමි. රූකඩයක් ඇවිදින බව විටක දැන්නේ. පෑයක කාලයක් සක්මන් කරදී බොහෝ විට ශරීරයේ උණුසුම් සිහින් දාඩිය දැමීම කම්පන ගතියක් දැනුනි. ඒ ගැන සිතන විට එම ගතිය නැති වී යයි. පරයන්ක භාවනාවට වඩා සක්මන් භාවනාවේදී මට සතිය පවත්වා ගැනීමට පහසු බව හැඟේ. පරයන්ක භාවනාව. පටන් ගැනීමේදී හුස්ම රැල්ල ගැන සිහිය පිටුවා ගත්තත් විනාඩි 10කදී පමණ සිත සැඟවී යයි. නොයෙක් යටගිය වේදනාකාරී සිදුවීම් වලින් එන දුක්සහගත සිතුවිලි පැන නැගෙමින් එයි. එවිට සිතට නිඳා කරමි. ටිකකින් එම සිතුවිලි නැති වී යයි. සමහර අවස්ථාවල හුස්ම රැල්ල වම්නාස්පුඩුවෙන් පමණක් ඇතුළු වෙන පිට වෙන දැනේ. ආශ්වාසයේ සිසිල් බවත් ප්‍රාශ්වාසයේ උණුසුම් ලෙසත් දැනේ. සිත සැඟවි ටික වේලාවකින් නැවත සතිය පැමිණි විට භාවනාව හොඳින් සතිය පිහිටුවා කළ හැකිය. විටින් විට ශරීරයේ තද ගතිය, පපුවේ ගැස්ම, කම්පන ගති ඇතිවේ. ටික වේලාවකින් නැති වී යයි. සමහර විටක සිත ඇතුළෙන් වාද කතා, ගීත කොටස් නැගෙමින් පවතී. ගරුතර ස්වාමීනි මට උපදෙස් දෙන්න. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය වේවා. මේ ජීවිතේම නිවන ලැබේවායි පතමි. වරයි හිත ඇතුලේ තැම්පත් වෙලා තියෙන දේවල් නැත්නම් මගේ හිතේ ස්වභාවයේ එලි වෙන්නේ හිතට මොනවත් නොදා ඉන්න වෙලාවට විතරයි. මොනක් දාන වෙලාවට හිත එනේන දේවල් බාර ගන්න මිසක් එළියට දාන්නේ නැහැ. මොනවාක්වත් නොදා ඉන්නකොට ඇතුලේ තියෙනවා එළියට දානවා. මේක කුණු අපු රෙදි අපුල්නවා වගේ වැඩක්. එහෙම වෙන්න වෙන්න සුව සේවාවක් වෙනවා. එළියට දාන්න හුඟක් ජරා. උද්දටම හිතේ අල්ලගෙන තියෙන ජරා. ඒ එලි කරන්න වෙලාවක් අපි දෙන්නෙම නැහැ ඉදින්දා ජීවිතේ. භවනා කරනකොට විතරයි අරමුණු ගන්නව නතර කරලා එළියට දාන්න දෙනවා. ඉතින් එතකොට නිකම්ම හිතකය සුද්ධ භවිත්‍ර භාවයට එනවා. නමුත් හරි ගඳයි. හරි කැතයි. හැබැයි මේ කැත ගඳ තමන්ගෙමයි. ඉතින් මේක ඇතුළේ තියාගෙන ඉන්නද කැමැති? එළිය දාන්න කැමැතිද කියලා කියන එක තමයි ඇතුළේ තියාගෙන ඉඳකට එළියට දාන්න නැතුව තියාගෙන එකට අසත්පුරුෂයයි කියලා කියනවා. ඇතුළේ තියාගන්න තු මේක ගඳ වුණත් කමන එළියට දාන එකට සත්පුරුෂයයි කියලා කියනවා. ඇතුළේ තියාගෙන ගන්න ධර්ම වලට අසත් ධර්ම කියලා කියනවා. පිට දාන්න කරන ධර්ම වලට සත් ධර්මයි කියනවා. ඒ නිසා පුළුවන් තරම් අත එnderින්ද සුදුසු වෙලාවේ සැකනම් පිට දැමීම ඇති කියලා හිතනනම් අරමුණට හිත දාන්න. සැක නැහැනේ දිගටෝම එළියට යවන්න. මත් වෙන සුළුයි, කලන්ත කරන සුළුයි, වක්කාර කරන සුළුයි. ඉතින් දිගට කරගෙන ඉන්න බැන්නම් වරින් වර අරමුණට හිත දාලා පොඩ්ඩක් ස්පාසුවක් දෙන්න. නැත්තම් ওই කුණුවේ කොහොම එළියට යන්න හරින්නේ මේ නිස්සන්නවනේ කොතන දැම්ම ප්‍රශ්නයන්නේ. ඒකෙන් තමයි මේක පිම්බීමක් බවට පත් වෙන්නේ. ඔය ගినాපු කක්ක සේරම මේ දාලා ගියොත් එළියට යන්නේ බොහොම පිරිසුදු කෙනෙක්. ඔයගොල්ලෝ හරිය ආසයි ගినాපුවා අරගෙන යන්නේ. ගినాපු කක්කා. ප්‍රශ්නයක් නැහැ. අපි එක වැසීලියක් විතරක් બ્ලොක් කරලා තියෙනවා මම දැක්ක අනිත් ඕනේ වැසිකිලියකට කක්ක කරාට ප්‍රශ්නයක් නැහැ. ඒකත් යථා කාලය හදලා දෙනවා. එතකොට මේ කක්ක කරන්නේ. සමහරක් ඔක්කොම එළියට දාන්න අපි සාදරේ බාර ගන්නවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම ආධුනික යෝගිනියක් සක්මන් භාවනාව වම් පාදයේ ඉදිරියට තබා පාදයේ අග වරහන් ඇතුළේ විලුඹ මැද හා මුල වරහන් ඇතුළේ ඇඟිලි කෙලවර ලෙස කොටස් තුනකට බෙදා පාදයේ අග පෙදෙසෙහි සිට ඉදිරියට ක්‍රම ක්‍රමයෙන් ශරීරයේ බර දැනී මුළු ශරීරයෙන් බර වම් පාදයට මාරු වන බව දැනුනි. ඉන්පසු වම් පාදයේ මෙන්ම දකුණු පාදයේද ඉදිරියට තබා අග මැද හා මුල ලෙස හඳුනා ගනිමින් ක්‍රමක්‍රමයෙන් ශරීරයේ මුළු බරම දකුණු පාදයට මාරු වන බව දැනේ. මෙසේ විනාඩි 30ක් පමණ සිදු කරන විට ඉදිරියට තබන ලද වම් පාදයේ අග මැද මුල වරහන් ඇතුළේ ඇඟිලි කෙළවර ප්‍රදේශයට ශරීරයේ බර විහිදී වම් පාදයට ශරීරයේ සම්පූර්ණ බර මාරු වන බව දැනේ. ඒ සමගම දකුණු පාදයේ අග මැද මුල දක්වා ශරීරයේ බර නිදහස් වන බවක් හැඟී ගියේ. මේ ආකාරයට සක්මන් භාවනාව තුළදී මෙනෙහි කිරීම වැරදිද නිවැරදිද යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙනසේක්වා. පර්යංක භාවනාව. පළමු දින උදය කාලයේදී මාහට පර්යංක භාවනාවේදී සිත යොමු කිරීමේ ඊට අපහසු වුණා. දැඩි නිදිමත ස්වභාවයක් දැනුණා. සවස ධර්මදේශනායන් පසු පර්යංක භාවනාවට සිත යොමු කිරීමට ඊටමත් පහසු වුණා. පළමුව පර්යංක භාවනාවට වාඩි වී සිතට අවශ්‍ය පරිදි හැසිරීමට ඉඩ දුන්නා. ටික වේලාවක් යනතුරු කිසිම අරමුණක් නොමැතිව වාඩි වූ ආකාරයෙන්ම සිටියා. ඉන්පසු ආශ්වාසය හා ප්‍රාශ්වාසය කෙරෙහි සිත යොමු කරනු ලැබුවා. එවිට ශරීරයේ පහළ වරහන් ඇතුලේ බඩ ප්‍රදේශයෙන් පටන්ගෙන ඉන්පසුව පපුව චලනය වීමෙන් අනතුරු ආශ්වාස වාතය ලබා ගන්නා බව සිතට අරමුණු වුණා. ඉන්පසු ප්‍රාශ්වාසයේ සිදුවන බව අරමුණු වුණා. මුලදී මෙම ආශ්වාසය හා ප්‍රාශ්වාස කාලය ඊටා දිග වූවත් පසුව හුස්ම ගැනීම හා පිටකිරීම ඊටා කෙටි බව දැනුණා. ටික වේලාවක් යන විට ශරීරයේ තියෙනවාද නැද්ද යන්න වැනි හැඟීමක් ඇති වුණා. නැවත ටික වේලාවකින් හුස්ම ගන්නා බව දන්නා. යලිත් ආශ්වාසය හා ප්‍රාශ්වාසය කෙරෙහි සිත යොමු කරන විට ශරීරය තුලින් ශරීර කූඩෝ ගිලිහි යන පාවීමට උත්සාහ දරන බවක් දැනුණා. වරහන් ඇතුලේ මෙම අත්දැකීම නිවසේදීද තුන්වරක් පමණ සිදු වී ඇත. එවිට සිතට යම් බයක් දැනෙන. නැවතත් සිත ආශ්වාසයට හා ප්‍රාශ්වාසයට යොමු කළා. හුස්ම ගන්නවා පිට කරනවා යනුවෙන්. මද වේලාවක් යන විට ශරීරයේ පහළ කොටසේ සිට ඉහළ කොටස ඉදිමීමක් වැනි යමක් සිදුවෙන බව දැනුණා. ඉන්පසු ශරීරයේ තදවීමක් වැනි දෙයක් දැනුණා. මේ ආකාරයට සිත අරමුණු වීමේදී දැස් හැර බැලුවද ටික වේලාවක් යනතුරු ශරීරයේ ලොකු ස්වභාවයක් දැනුණා. මෙසේ ශරීරය ශරීර කූඩුවෙන් ගිලිහීමට උත්සාහ දැරීමක් ශරීරයට නොයෙකුත් වෙනස් වීම මේ ආකාරයට දැනීමත් පිළිබඳ කරුණාවෙන් පැහැදිලි කර දෙන්නේ ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ගෞතම බුද්ධ ශාසනය තුලදීම සතර අපායන් මිදී ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හැකියාව ශක්තිය ලැබේවා. ත්වන් සරණයි. මේකේ අවසාන වාක්‍යයේ කුළු ගන්නලා තියෙනවා ශරීරයේ විවිධාකාර වෙනස් වීම සිද්ධ වෙනවා කියලා කියන්නේ අනිත්‍යතාවය හොඳට වැටහෙනවා. ඉතින් මේකට රොස්පරොස් නැතුව අරියාදුරට ගන්න නැතුව ඉන්නයි මම මේ කතා කරන්නේ ගොඩක් වෙලාවට. නමුත් හුඟව දෙනෙක් මේක රොස්පරොස් අරියාදුරට ගන්නවා මේක වෙනස් වීම නැතුව එකම දකින්න ලැබේවා. ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ වෙනස් වීම වෙන මොන දේ වෙනස් වුණත් ඒක දැක ගන්න අසලෝ භාවනා කරන්න ඒක සටහන් කරන්න. ප්‍රශ්නයක් නැහැ. සක්මනේදී ලියලා තිනවා මේ විදිහට මෙනෙහි කෙරුවට කමක් නැද්ද කියලා මෙනෙහි කිරීමේ ක්‍රමයක් ලියලා තිබුණේ නැහැ සක්මනේ. මෙහෙම වෙනවා කියලා තිබුණා. මෙනෙහි කරත් නොකරත් විචිතේ හොඳ නිරීක්ෂණය කරන්න පුළුවන් නම් වැඩි හරි. එhmenan සතිය තියෙනවා. ඒ නිසා මෙනෙහි කිරීම පිළිබඳ කරදර වෙන්න එපා. සක්මනේ විස්තර හොඳට වැටහෙනවනම් තේරෙනවනම් දැනෙනවනම් අත්දකින්නවනම් ඒ තොරතුරු ටික දාන්න. එතකොට මෙනෙහි කිරීමේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වැඩේ හරියට යනවා. ගරුතර ස්වාමින් වහන්සේ දෙපා නැමෙත අවසරයි. මම පසුගිය කාලවලදී සමත විපස්සනා භාවනා මධ්‍යස්ථාන කිහිපයක භාවනා වැඩසටහන් වලට සහභාගී වූ යෙමි. එහිදී භාවනාවේදී ආනාපාන සති භාවනාවද පිම්බීම හැකිලීමද විදර්ශනා භාවනාවේදී මාගේ කයේ සියලු දත් දත් ඇට ආදී ශරීරයේ සියලු ඇට wen wen වශයෙන් දුටුවා. එය කලසුදු ටීවී channel එකක් වගේ. මම බලාගෙන සිටියා පමණයි කලේ. මට තේරුමක් නැතිව එය දර්ශනය වන වේලාවේදී ඒ ශරීරයේ තන තැන් සීතල බවක් ඇතිවිය. සීතල බවක් ඇති වූ පසුවයි බිඳීම පෙන්වන්නේ. නැවත මට මේ සමත භාවනාවේදී ඒ අයුරින් දිස්වන ලකුණු තිබෙනවා. දැනට අවුරුදු 6කට පමණ කලිනුයි මේවා දුටුවා. මේ අවස්ථාවට මා මේ අවස්ථාවට මා නැවත දර්ශනය වීමේදී ස්වාමින්වහන්සේ මම අනිත්‍ය දුක අනාත්මයයි කියනවා මෙවැනි අවස්ථාවේදී කමඨහන් වැඩි යුතු යුත්තේ කෙසේද මේ පිළිබඳව පහදා දෙන්න. කමඨහන් වැඩි වෙන්නේ මේ සමථ විචාතන සම්පූර්ණ පටලවාගෙන තියෙන. ඔය කියන කාරණා වලින් පේනවා මේ මොකද්ද දන්නේ නැති දෙයක් මේ කතා කරන්නේ ඒක අතහැලා දාන්න සමථ විපස්සනා මොකුත් ඕනේ නැහැ. වාඩි වුණාට පස්සේ වැටෙන දේ ලියන්න. ඒකේ අවශ්‍යතාවයක් නැහැ මට මේ සමථිත වඩන්නේ විපස්සනා වඩන්නේ කියලා ලියලා තියෙන ඔක්කොම වැරදි කේත හැකි ඒ සමථ විපස්සනා සම්බන්ධයි. භාවනාදී කරනකොට වෙන දේ ලියනද එතකොට ආ මේ දකින්න දේ නම් ලියන්නේ කිසිම වරදින්න දෙයක් නෑ ඕකේ. ඔය සමත විදර්ශනයි අභිධර්ම වචනයි අනම්මන දාගත්තොත් නම් ඉතින් මේ උගුරේ පටලවෙන. භාවනා කිදී පටලවෙන්න දෙයක් නෑ. මේ පේන දේ බලලා හොඳට බලලා පේන දේ ලියන එකනේ තියෙන්නේ. එතකොට ලීසි. ඒ නිසා ඒක පුරුදු වෙන්න ඒ අර තාක්ෂණික වචන ටික අයින් කරලා ওই විදිහට වාර්තා කරන්න භාවනාව හොඳට යනවා. පින්වත් ස්වාමින් වහන්සේ වෙත ඉතා ගෞරවණී. පරයන්ක භාවනාවේදී ආශ්වාස ප්‍රාශ්වාසයට වඩා පිම්බීමේ හැකිලීම මගින් වඩාත් ඉක්මනින් හා වැඩි කාලයකට ඉතා පහසු වෙන සතිය පිහිටුවාගත හැකි ලෙසක් මාහට දැන්නේ. ආධුනික යෝගිනියක් වන මාහට පිම්බීමේ හැකිලීම ගැන වැඩි අවබෝධයක් නොමැත. එමගින් සතිමත් භවයේ දියුණුවක් දැකීමට දැකීමටද නොදැනෙමි. මේ ලෙසින් භාවනාව වඩ වඩා සංසිඳීමක් දැකිය හැකිද? මෙම කරුණ පැහැදිලි කර දෙන මෙන් ඊට යටහත් පහත ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔය බලාපොරොත්තු වෙන සංසිද්ධියාවක් නම් පිම්බි මැකිලිම කරන්න යන්න එපා. ඒකෙන් සංහිඳියාවක් දෙන්නේ සතිය දෙනවා. සංහිඳියාවක් ඕන නම් වෙන සමත භාවනාවක් කරන්න. මේකෙදි වෙලා තියෙන ඇති දේ පෙන්නන ඒ නිසා තමයි භාවනා හරියට කෙරුවට බලාපොරොත්තු වෙන්නේ සංහිඳියාවක් සමතයක් නම් පිම්බි මැකිලිම අමාරුයි. ඒකේ පටන්ගත තැනලා විපස්සනාවක් යන භාවනාවක්. ඒ නිසා ඔය මේ සංහිඳියා බලාපොරොත්තු වෙන අපේක්ෂා පැත්තක තියලා යන විදිහට යන දෙන්න භාවනාව. ඒතකොට භාවනාව ඕන තැනට ගෙනියයි. අපි ඉල්ලන්නේ යන්න එපා. අපි කරන්නේ සතිය වන්නේක විතරයි. එනවනම් සමාධිය එයි නැත්තම් නිකන් ඉඳී. ඒ නිසා සමාධිය පිළිබඳ සංහිඳියා පිළිබඳ තියෙන අපේක්ෂා පැත්තක දාලා එනේන විදිහට පිම්බි මැකිලිම දිගේ අනේක තමයි දෙන්න පුළුවන් උපදේශය. නවක යෝගිනියා පර්යංක භාවනාව ගෞරවනීය ස්වාමින් වහන්සේ මානා මා පර්යංක භාවනාවේ යෙදී මද වේලාවකට පසු මාහට ඊටමත් සැහැල්ලු බවක් දැනුනි මා පාවෙනවාක් මෙන් දැනුනි මාහට තිබූ යම් යම් වේදනාවන් කිසිවක් නොදැනුනි විනාඩි 15ක් පමණ ඒ බවද දැනුනි එම සැහැල්ලු බව එකවරම නැතිවේ එවිට මාගේ දකුණු පාදයේ හිරිවැටි ඇති බවක් මට දැනුනි. එතෙන් පටන් මා භාවනාව කළ කිසිදු අවස්ථාවකදී කලින් දැනුණාක් මෙන් සිදු වූ ඒ සහැල් බව මාහට නොදැනුනි. ඒ ඇයිද කියා මට පහදා දෙන සේක්වා තෙරුවන් සරණයි. ඒ කියන්නේ අර සහැල් භාවයේ අපේක්ෂාව ඇතුළු ලියපු ලිපියක් තියෙන. ඒ නිසා සහැල් භාවයත් ආගන්තුකයි. ඔය දැන්න හිරි වැටෙන භාවයත් ආගන්තුකයි. ඒ එන කොයි එකත් ලෑස්තිලා යන්න. අරකම ලැබේවා කිව්වොත් ඒක නොලැබෙන්න තියෙන ඉඩ වැඩි. එචා කිසිම අපේක්ෂාවක් තියාගන්න එපා. සතිය දිගට වඩන්ඩ වඩනකොට ඒ කර්මානුරූපව පටිච්චසමුප්පාදයට එක එක දේවල් ඒ භාවනා කරනකොට වැට ලැබෙන දේවල් සිදුවෙන සිදුවේ මනින්ද කිරන්න යන්න එපා. ඒව එන විදිහට වාර්තා කරන්න දිගට භාවනා කරගෙන යන්න. ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව ආශ්වාසය හා ප්‍රාශ්වාසය ඇතුල්වීම හා පිටවීම මෙනෙහි කළෙමි. ඇතුල්වන බව හා පිටවන බව නිරීක්ෂණය කළෙමි. ආශ්වාසය ප්‍රාශ්වාසයට වඩා දීර්ඝ බව දැනුනි. සීතල බව හා උණුසුම් බවද දැනුනි. නාස්පුඩුව කෙළවරට සුළං රැල්ල වදින බව දැනුනි. එවිට ඒ දෙස අවධානය යොමු කොට සිටින විට නොදෙනී යාමක් දැනින. නිසල්මන්ව කොපමණ වේලාවක් සිටියාද නොදනී. මාගේ ශරීරයේ පහළ කොටස කිසිවක් නොදෙනී යන අතර ඉහළ කොටස කොටස තද ශීතල බවක් දැනින. ටික වේලාවක් එලෙස සිටියදීම මාගේ ශරීරයේ හෘද ස්පන්දනය වන අයුරු වැටහින. ඒ දෙසද අවධානයෙන් බලා සිටින විට නැති වී යන බව දැනින. නැවත කවුරුන් හෝ කතා කරන ශබ්ද ඇසෙන්නට විය. වරහන් ඇතුලේ එය ඒ එකම ආකාරයකට ලයාන්විතව එහෙත් අවධානය යොමු කළ විට ටික වේලාවකින් නැති විය. ශීතල වූ ශරීරයේ උණුසුම් බව දැනින. ටික වේලාවක අතපය තදවි දලදලු ස්වභාවයක් දැනින. මොහොතකින් කිසිවක් නොදැනී ගියද නිසල්මන සිටිය දීම නින්දෙන් පිබිදියාක් මෙන් දැනින. වටපිට බලන විට භාවනා ශාලාව තුළ එක එක පමණා සිටින බව දැක්වා. රාත්‍රී 9යි 10යි පමණ වූවාය. සිතේ සැහැල්ලු බවක් සතුටක් ඇති බව වැටහුණා. අද හිමිදිරි උදෑසන මළුවේ සක්මන් භාවනා කරන අතරතුර වැලි කැටවල ගොරෝසු බව තද බව මුලින් තේරුනේ යටිපතුලේ විලුඹ පෙදෙසටයි. දිගටම පෑ භාගයක් පමණ සක්මනේ නිරත වන විට ක්‍රමෙන් එහි ගොරෝසු බව අඩු බවද, තද ගතිය අඩු බවද පාදයටම ස්පර්ශ වීමෙන් වැටහෙන. මෙලෙස පෑයක් පමණ සක්මන් කරන විට පාදයට සියුම් ස්වභාවයක් දැනින. මුලින් පාතබන විට ශරීරයේ තදට බර ගතියක් පාදයට දැනින. පසුව පාදයට ශරීරයේ සැහැල්ලු ගතිය දැනින. සක්මන් භාවනාව දිගට කරගෙන යාමේ සතුටක්ද ඇතිවින. ගෞරවනීය ස්වාමින්වහන්සේ මේ සිදුවීම ගැන කරුණු පහදා දෙන සේක්වා. ස්වාමින්වහන්සේට මේ ආත්ම භවයේදීම නිවන් සුව ප්‍රාර්ථනා කරමි. මේ කරන ක්‍රමයටම කරගෙන යන බාධාවක් වෙන්න නැත්නම් මේකේ මුල අල්ලා ගන්න පටන් ගන්න අවස්ථාව ඒ නිසා නිචිපතා කරගෙන යන්න කරගෙන යනකොට භාවනාව පිටිය සකස් කරගන්න. හොඳට පාර තලලා හදා ගන්නවා. අන්නේ වෙලාවක් ඇවිල්ලා තියෙන නිසා දැන්ට බාධාවක් නැත්තම් ওই දේම ওই විදිහටම කරන එකයි කරන් තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව මම අලුත් යෝගිනියක් වෙමි. සක්මන් භාවනාවේදී යටිපතුල ලනුපැදුර හා ගැටෙන ගැටෙන හැටි පිළිබඳ සතිය පැවැත්වීමි. ශරීරයේ බර එක් පාදයකට බැගින් මාරුවන ආකාරයක් පතුලට පතුලට ගැවෙන ස්ථානයන් වෙනස් වන බවත් දුටුවෙමි. මේ වෙනස් වීම වලදී දැනෙන දැනීම් නිතරම වෙනස් වන බව දුටුවෙමි. විනාඩි 30ක පමණ එක දිගට කිරීමේදී සක්මන් සක්මණේ බේටම ක්‍රියාත්මක වන බව දැනින. මේ අතර ශාරීරියේ වේදනාවන්ද ඉඳ හිට දැනී නොදැනී යන බවද පිට සිතට පිටතට අවධානය යොමු නොවන බවද දැනින. මේ වන විට ශරීරයේ සැහැල්ලු බවක්ද දැනින. මේ සැහැල්ලුවට සැහැල්ලුවට සිත සතිමත් වෙන බවත් මේ සතිමත් බව තුලින්ම අනෙක් දැනීම් පැන නගින බවක් වැටහින. පර්යංක භාවනාව සක්මනේදී සක්මනෙන් පසු පර්යංක භාවනාවට ඉඳගත් විට ශරීරයේ ඇතිවෙන සංවේදනාවන් පැහැදිලිව දැකගත හැකි විය. මුලදී මා සිටින ඉරියව්ව ගැන සතිමත් වූ යෙමි. ඉන්පසු හුස්මට අවධානය යොමු කළමි. මුල් විනාඩි 5 තුළ සිත විසිරනද ඉන්පසු හුස්මත් ආශ්වාස ප්‍රාශ්වාස අතර ඇතිවන නිහඬ හිතස දැක ගැනීමට ලැබෙන ආශ්වාසය සමග මුළු ශරීරයේම ජීවයක් ලැබමින් ප්‍රසාරණය වන බවත් ප්‍රාශ්වාසයේදී ශරීරයේම හැකිලෙන බවත් දැනෙන මේ රිද්මයානුකූලව සිදු වූ බවද වැටහින ක්‍රමෙන් හුස්මට අවධානය අඩුවෙමින් මෙම රිද්මයට සිත නැමෙන බවක් වැටහින එහිදී සිතුවිලි බහැරට බහැරට යාම අඩු වූ බව වැටහින මෙසේ විනාඩි 15ත් 20ත් අතර කාලයක් සිටිය හැකි වුවද එක්වරම ශාරීරියේ වේදනාවට සිත යොමු වුනි. සමහර අවස්ථාවලදී වේදනාව විසිරී ගියද සමහර විට එය ඉරියව්ව මාරු කිරීමට තරම් තීව්‍ර විය. එවිට සිහියෙන් යුතුව ඉරියව් මාරු කළමි. මෙහිදී දුක්ඛ සත්‍ය හොඳින් වැටහුනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයන්ට ගැලපෙමිනි. තවමත් එක දිගටම පැයක් පමණ සිටීමට නොහැකි නමුත් පර්යාංකයේ එක දිගට සිටින කාලය තුළ සතිමත් බව සතිමත් බව තුල සිට දැනෙනා හුස්ම වේදනාවන් සිත විසිරීමට දෙකගත හැකි විය. මා මේ සතිමත් වන ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මේ සතිමත් වන අයුරු නිවැරදිද? කයෙන් බහැර බහැරව මනසේ දැනෙන සැහැල්ලු බව, නිශ්චල බවට සිත යොමු වීම নিরතුරුවම සිදුවේය. මා එයට ඇලි මා එයට ඇලීමක්ද? ඉන් ඉදිරි ගමනට බාධාාවක් සිදුවේද? මා නිවැරදි කර දෙන සේක්වා තෙරුවන් සරණයි. මේක අරමුණ වෙනස් වෙන ඇටි එතනින් ගියාම ඒ සහැල්ලු මත වෙනදී බොහොම ලස්සනට නිරීක්ෂණය වෙලා තියෙනවා. නමුත් ඒ නිරීක්ෂණය කරන දේවල් නොමකට යනවද කියලා වගේ ප්‍රශ්නයක් තියෙනවා. සැකයක් තියෙනවා, විචිකිච්ඡාවක් තියෙනවා. නිසා මේ වගේ සැකයක් ආවොත්, විචිකිච්ඡාවක් ආවොත්, සද්ධාව මදි වුණොත් ආයෙ මූල කර්මත්තාන තියන්න. තියලා සැකේ දුරු කරගන්න ඒක කාලීනාස්ති කිනුවක් තමයි. වෙන කරන්න දෙයක් නැහැ. එහෙම සැක නැත්තම් ඔය අනාතේ යන්න හරි. සැක තිබුණොත් විතරයි අපි මෙනෙහි කරමින් මූල කර්මත්තාන්ට ගෙනෙමින් පිළියම් කළ යුත්තේ නැත්නම් සැක නැතුව ඉදිරියට යනවනම් භාවනා බොහොම ඍජුයි ඉක්මනට සිද්ධ වෙනවා. ගරු ස්වාමින් වහන්සේ දරා ගැනීමට නොහැකි චිත්ත පීඩාවකින් අනතුරුවයි මට භාවනාවට යොමු වන්න සිදු වුණේ. මුල් වැඩසටහන් කීපයකදීම මට පරයන්ක භාවනාව කර ගැනීමට නොහැකි වුණත් නාසිකාග්‍රය හෝ පිම්බීම හැකිලීමට සිත යොමු කළ විට පපුව අසාමාන්‍ය ලෙස ගැහෙන්නට පටන් ගෙනි. සමාවෙන මුල් වැඩසටහන් කීපයකදී මට පරයන්ක භාවනාව කර ගැනීමට නොහැකි වුණේ නාසිකාග්‍රයේ හෝ පිම්බීමේ හැකිලීමට සිත යොමු කළ විට පපුව අසාමාන්‍ය ලෙස ගැහෙන්න පටන් ගැනීම නිසායි. ඒ මා සිතින් බොහෝසෙයින් දුර්වල සිටි නිසා විය හැකියි. සක්මන් භාවනාව පැයක් පමණ කරනවා. දෙපයේ ස්පර්ශයට සතිමත් වෙමි. දෙපයට යටිපතුල් වලට ඇඟිලි තුඩු වලට හා ලනුපෙදුරේ ගොරෝසු බවට හිත යොමු කරමි. සිත විසිරී යන අවස්ථා වැඩි නම් ඔසවනවා, තබනවා යයි මෙනෙහි කරමින් සක්මනේ යෙදෙමි. පර්යංක භාවනාව වාඩ් වී මම දැන් මෙතන යන සිතුවිල්ලෙන් වාඩි වූ ආසනයේ ආසනයෙන් ශරීරයට දැනෙන පීඩනය දෙපයේ නැවුණු රිදෙන ගැටෙන තැන්වලට දැනෙන තද බව නිරීක්ෂණය කරමින් වැඩි වේලාවක් ඉන්නවා. ඒ අතර සතිමාත්ව නාසිකාග්‍රයේ හුස්ම වාර කීපයක් හෝ බලමින් නැව බලමින් සිටිනා ඉරියව්වට හිත යොමු කරමින් පැයක් කොහොම හරි රැඳෙන්න උත්සාහවත් වෙනවා. චිත්ත පීඩාව මැඩගෙන සතිමත්ව භාවනාව ඉදිරියට කර ගැනීමට කරුණාවෙන් උපදෙස් පතමි. අවසරයි ස්වාමින්වහන්ස. අමිල අනෝපම සේවයක් උතුම් බුදුදහමේ උන්නතිය වෙනුවෙන් ඉටු කරන ඔබ වහන්සේටත් ඔබ වහන්සේව මෙලොවට දායාද කළ පින්වත් මෑණියන්ට පියාණන්ටත් උතුම් නිර්වාණ සුවයම අත්වේවා. සාදු සාදු සාදු. ඔය මේ කවුරුවක්වත් භාවනාවට පෙළඹෙන්නේ නැහැ වගේ චිත්ත පීඩාවක් ආවේ නැත්තම්. පින්කල කෙල ඉඳි. ඔක්කොම මේකට ඇවිල්ලා තියෙන්නේ සද්ධාව, සද්ධාව ඇතිලා තියෙන දුක නිසා. එනිසා මං හිතනවා මට විතරයි චිත්ත පීඩාවක් ඇවිල්ලා තියෙන්නේ මට විතරයි භාවනාවට හිතුණ කියලා නෑ. පිට පිට පීඩා නැති කවුරක්වත් එන්නේ නැහැ මෙහෙට. එනිසා අපි දන්නවා තවත් දෙන්න පුළුවන් නම් චිත්ත පීඩා ටොං ගන්නත් වැඩි ගාණක් භාවනා ශාලාවේ දාන්න පුළුවන්. සුනාමියක් එහෙම තව ගෙන්න ගන්න පුළුවන් නම් ආය කට උත්තර නැහැ. ඒ සුනාමියෙන් පස්සේ උඩ හැම කාමරයක්ම හැමදම පිළිලා. තවත් එකක් ගෙන්න ගන්න මම දන්නේ කොහොමද කරන්නේ කියලා. දැන් දෙනවනම් දෙන්න ඕන චිත්ත පීඩාවක් විතරයි. ඒතර කට්ටිය ඔලුව පාත් කරලා නෑනේ පෙන් පෙන් කුරුල්ලෝ. පෙන් කෙලිනේකමයි වැඩි. ඒ නිසා චිත්ත පීඩාව ඔය හිත පිට යන වෙලාවට බලන්න ඊට වැඩි චිත්ත පීඩාව හොඳද? එතන මේ ඔය කම්මැලිුණත් කමන්නේ අරමුණේ ඉන්නේ කොහොඳද කියලා බලනින්න. ඒකේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තියෙනවා. මානසික මොනවාද උපදේශනේ කියන්නේ ඒ hysteric level of trauma reducing to the day to day unsatisfactoriness. Tamanට අමතර කරදර එපා නම් මේ එදිනදා කරදර ටික බාර ගන්න කියලා තියෙනවා. එදිනදා කරදර බාර ගත්තොත් කිසිම අමතර කරදරයක් එන්නේ නැහැ. මේ එදිනදා කරදර බාර ගන්න නැතුව මග අරින්න ගියොත් එහෙන gediyak තමයි පාත් වෙන්නේ. එනිසා භාවනා කරනකොට එන කරදර ටික බාර ගන්න. එහෙම නැහැ ගිය ගමන් එක්කෝ පිස්සු. ඒ නැත්තම් ඇක්සිඩන්ට් එකක්. මොන හරි කරදරයක්. ඒ තමයි පැමිණි දුක් පැණිදායි කියලා සිංහලයා කියලා තියෙන්නේ. කට කහනවට නෙවෙයි එහෙම භාෂාවක් මේම වචනයක් ලෝකේ කොහෙවත් නැහැ. ඒ නිසා මේ භාවනා කරලා ලැබෙන පුංචි පුංචි දුක් ටික හොඳට ඉවසන්නේ එතකොට විතරක් අපිට දුක්ඛ සත්‍ය තේරෙයි. ඒක නිසා මේ පැමිණිච්ච දුක හොඳයි. තව එකක් ගෙන්න ගන්න තියෙනවා නම් ක්‍රමයක් තියෙන එක බලන්න තොග බිස්නස් හරි සිල්ලර බිස්නස් හරි කරන කෙනෙක් මේ හෙන ගෙඩියක් මං කියන්නේ. හෙන ගහපන් ගණන් බලාපන් කියලා ආවොත් නම් කට්ටි භාවනාවට එනවා. ඒ නිසා තවත් දුක් කරදර වෙමිනේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ගරුතර ස්වාමින් වහන්සේ පැය පැය නියරදිවම භාවනා කළෙමි. නිදිමත දැනුනේම නැත. දෙවරක් ඔළුව ගැස්සුනි. මුහුණට බරගතියක් දැනුනි. අඳුරු එළි ස්වභාවයක් පෙනී නොපෙනී කිහිප විටක්ම යනවා දුටුමි. ගතට අපහසුවක් කිසිසේත්ම නොදැනිනි. කය බර සැහැල්ලු වනවා දැනුනි. කැස්සක් හා කෙලගිරීමක් කීප වතාවක්ම සිදුවිනි. සක්මන් භාවනාව. පයේ ඇතිවන සෑම දැනීමක් දැනීමක් දැනි දැනි ඊතා සෙමෙන් සක්මන කළෙමි. සමහර අවස්ථාවලදී බාහිර ශබ්ද නිසා හිත විසිරිනි. එහෙත් ඒ මොහොතේම එය මට අවබෝධ විය. මම නැවත සුපුරුදු ලෙසම සක්මනට හිත යොමු කළෙමි. එය කිසි විටකත් මට අපහසුයක් නොවුනි. මම නවක යෝගී කාන්තාවක් වෙමි. තෙරුවන් සරණයි. රචනෙ මුල් හරියේ නොවිච්ච දේවල් රාශියක් ලයිස්තුගත කරලා තියෙනවා. හිත පිට ගියේ නෑ, නිදිමත උනේ නෑ. ඒව ලියන්න ඕන ගමන් නෑ. තියෙන දේ ලියන එක මිසක් නැති දේවල් ලියනවයි කියන්නේ. ඉව්ව එනකම් බලන් ඉඳලා තියෙනවා වගේ. මුළු පැයෙන් භාවනා වුණා නම් වැටහිච්ච දේ ලියන්න. ඉතින් භාවනා කර්මස්ථාන වාතාවේ නෑ බෑ කියන වචන දෙක කොහොමඩක්වත් දෙන්න විදියක් නෑ. තියෙන දේ කියන්නේ කියලානේ කියන්නේ. මේක ලයිස්තුවල් දීලා මට අර කාවෙත් නෑ මේක ආවෙත් නෑ. අදිට ඒ කරදර බලාපොරොත්තු ඉඳලා තියෙනවා වගේ. ඉතින් භාවනා හොඳ නම් ඒ වෙලාවේ පුළුවන් තරම් Taman ඉන්න කයි වැටහෙන දේ බලන්න නොවැටහෙන දේ බල තියෙන්න පුළුවන්. වාතාවරණයට දාන්න අවශ්‍යතාවයක් නෑ. මේ වගේ වෙලාවල අපිට හැමදාම හම්බ වෙන්නේ නෑ. ඒ නිසා හම්බ වෙච්ච වෙලාවේ හොඳට සතිමත්ව වාහන නැති පාරක් හම්බුණා වගේ ට්‍රැෆික් ජෑම් නැති ගාහණේ කරගන්න පුළුවන් වෙලාව වගේ ගමන කරගන්න කියලා කියන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව සමබර ඉරියව්වක වාඩි වී මම දැන් මෙතන හිඳගෙන ඉන්නවා සිතා කයට සිත ගත්ෙමි. බඩ පිම්බීම හැකිලිම ටික වේලාවක් දැනුනි. එය සියුමේ නොදැනී ගිය අතර කය සැහැල්ලු විය. කයේ බරගතියක් නැත. අරමුණද නැත. මෙසේ විනාඩි 5ක් පමණ ගත වෙද්දී කය දෙපසට හා ඉදිරියට වැනෙන්නට පටන් ගත්තා. වරහන් ඇතුලේ නිින්ද ගියාසේ. නමුත් නිින්ද නැති බව මම පැහැදිලිවම දුටුවා. කය වැනෙන බව හොඳින් දැනුණා. ඒ දෙස බලා සිටියා. විනාඩි 20ක් පමණ මෙසේ සිදු වුණා. ඒ මොහොතේ කය බරගතියද නැත. වේදනාවක්ද නැත. කයේ පහළ කොටස පොළවට ස්පර්ශ වී ඇති බව දැනේ. ඉබේ සිදුවන මෙය වැළැක්වීමට උත්සාහ නොකරෙමි. වරහන් ඇතුළේ ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මෙසේ බලා සිටින විට අරමුණ හා රූප පෙනෙන්නට පටන් ගත්තා. වේගයෙන් සිතුවිලි පැමිණියා. විවිධ රූපද පෙනෙන්නට පටන් ගත්තා. ඒ දෙස බලා සිටියා. එසේම පැයක කාලය ගත වී ගියා. නමුත් පර්යංකය අවසන් කළ පසු පැමිණි රූප පිළිබඳවවත් සිතුවිලි පිළිබඳව විස්තරයක් මතක නැහැ. එහි කිසිම සතුටක් හෝ අසතුටක් නොවිය. සක්මන් භාවනාව ලනුපැදුර කෙළවරක සිටගෙන මම දැන් සක්මන සූදානම් වෙනවා සිතා මොහොතක් සිටගෙන සක්මන ආරම්භ කළමි. ලනුපැදුරේ රළු ගතිය දෙපැයට ස්පර්ශ වෙන බව දැනි දැනි ගමන් කළමි. සිත දෙපාවල පතුලට යොමු කරගෙන ඇවිද ගියමි. කය උඩු කොටස බර අඩු බවක්ද යට කොටස බර වැඩි බවක්ද දැනුනි. ලනුපැදුරේ ගොරෝසු ගතිය ටයිල් පොළ ටයිල් පොළ දෙපැයේ පතිත දෙපැයේ පතුල වදින විට සීතල ගතියක්ද දැනේ. මෙසේ ඉදිරියට ඇවිද ගොස් හැරෙන විට හැරෙන බව සතියෙන් දැන හැරෙමි. පියවර 30ක් පමණ ඇවිද යන විට සිත පිටයයි. පිට ගිය බව දැන නැවත සිත දෙපා වලට යොමු කර පියවර තබමි. කිහිප වරක්ම මෙසේ සිත පිට ගියද ඒ බව දැන නැවත දෙපා වලට සිත යොමු කරමින් සක්මන් කළමි. මෙසේ සක්මන් කරන විට බාහිර ශබ්ද පිළිබඳ අවධානමක් නැත. ශබ්ද තිබුණත් ඒ ගැන විශේෂත්වයක් නැත. කරුණාවෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට ඉක්මන් භවයකම නිවන අවබෝධ වේවා. වාර්තාවේ වැරද්දක් නැහැ. මේකෙත් අර ඉස්සලකන කරා වගේ නැති දේවල් ලියන්න පොඩ්ඩක් උනන්දු වෙලා තියෙනවා. ඒ නිසා ඒක අවශ්‍ය නැහැ. තියෙන පේන දේ ওই විදිහටම වචනේ කෙටි කරලා වාර්තා කරන්න භවනා යන විදිය හොඳයි. ගරු ස්වාමින් වහන්සේ දැස් පියාගෙන විනාඩි 5කට අඩු කාලයකදී සිතුවිල්ලක් නැති අරමුණක් නැති හිස් බවකට මනසපත් කරගත හැකිය. ඉඳගෙන සිටින බවද ජීවත් වෙන බවද මෙනෙහි කරමින් පැයක් පමණ ගත කළ හැකිය. සිතවිල්ලක් නැති වූ විට සිතවිල්ලක් නැත යනුවෙන් සිතේ. නමුත් වටපිටාවෙන් නැගෙන කුඩා හඬකට පවා බය සිතේ. පැයක් තුල තෙවරක් දෑස් හැර වටපිට බැලිමි. සිතට බයක් දැනුන විට කුමක් කළ යුතුදයි පහදා දෙනු මැනවි. තවද මා කුඩා කාලයේ පටන් එදිනෙදා කටයුතු කරන අතරතුරදී පවා මෛත්‍රී භාවනාව වැඩිම පුහුණු කර ඇත්تمي. සක්මනේදී හා පර්යංකයේදී බොහෝ විට මෙත් සිතුවිල්ලම සතිය ඉක්මවා යයි. එය නව අත්දැකීමක් සඳහා බාධාවකි. මේ පිළිබඳව පහදා දෙනු මැනවි. ඔය බය වෙන එකයි මෛත්‍රියයි දෙකම ඉබේ කඩාගෙන එන දේවල්. පුතු කරපු නිසා. ඉතින් මේ දෙකේදීම මතක තියාගන්න ඊට ඉස්සල්ලා ඊට පස්සේ දෙකේ සතිය තියෙනවා නම් පැමිණිච්ච බයෙන් හෝ මෛත්‍රියෙන් වෙන කරදරයක් කරදරයක් වෙන්නේ නැහැ. ඒකෙ ඉන්නේ ඉස්සල්ලා සතියේ, ඇවිල්ලා ගියාට පස්සේ සතියේ. බය එන්නේ විශේෂයෙන්ම මේ අරමුණු වලින් හිත අයින් වෙච්ච නාට. අපිට අරමුණුත් තියෙන්න ඕනේ, සෙනගත් තියෙන්න ඕනේ, කැම්බැල්ලෙත් තියෙන්න ඕනේ, ගඳක් තියෙන්න ඕනේ. ඒක තමයි පණ තියෙන්නේ. දෙනක ඉන්න හඩු ගඳ තියෙනකොට හොඳට පණ ගන්නවා. කවුරුත් නැති වුණොත් හරි පාළු. ඒ තරම්ම මේ ගණයා කෙරේ කුලයා කෙරේ බැඳිලා. ඒක දැනගත් එක ලොකු දෙයක්. කෙලෙස් නැති තැන අරමුණු නැති තැන බය එනවා කියලා කියන්නේ බුදුරජාණන්සේ බයට දෙලා තියෙන නම කෙලෙස්. කෙලෙස් නැති වුණොට අපි කෙලෙසක් දාගන්න බයයි කියලා. ඒක හොඳට දැනගෙන යන්න. ඒක ලෑස්තිලා ගියාම ඉබේම වුණා වාෂ්පීකරණ වෙලා යන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ආනාපාන සතිය වැඩිීමේදී හුස්ම රැල්ල සංසිදී පසුව ඇතිවන චලන කම්පනද සංසිදී සිත සමාධිගත වන බව දැනේ. සක්මන් භාවනාවේදී සිත සමාධිගත වන බව දැනෙන්නේ කෙසේද? සක්මන් භාවනාවේදී අනිමිත් අවස්ථාවක් දැනගන්නට දැනගන්නට ලැබෙන්නේ කෙසේද? ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. ඔය සක්මනේ දැන්ට වැටහෙන දේ ඉදිරිපත් කරන්න ඒ අනුව උපදේශයක් දෙන්න පුළුවන්. එනිසා සක්මනට සමාන්තර වගේ සිද්ධ වෙනවා. ඇත්තටම සක්මනේදී. නමුත් සක්මනේ වැටෙන ටික කියන්නේ වැටෙන දෙයට සාදර වෙන්න, වැටෙන දේ ලියන්න. එතකොට ඒකෙත් ඔය කියන අනිමිත්ත, ඔය කියන ඉබේ කිසිද වෙන தත්වෙට එන්නේ ඉඳී තියෙනවා. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ආධුනික යෝගියෙකු වන මා පෙරදින පෙරදින දෙකෙහිදීම සක්මන් භාවනාවේ යෙදුන අතර බාහිර ශබ්ද ශරීරයේ ඇතිවන වේදනා හා වරින් වර ඇතිවන හටගත්තා හටගන්නා විවිධ සිද්ධි හැර වෙනත් කිසියම් භාවමය හැඟීමක් ඇති නොඋනි. භාවනාව දිගට කරගෙන යාමට පිළිතුරක් බලාපොරොත්තු වෙමි. පරයන්ක භාවනාව දෙවන දින භාවනා ආරම්භ කර රාත්‍රියේ මිනිත්තු 15ක් 20ක් පසු යම්කිසි පිරිසකගෙන් බාධා ඇතිවින. නමුත් සිහි එළවා භාවනාව දිගටම කරගෙන යාමේදී ශරීරයේ පාදවල දැඩි වේදනාවක් හටගත් බැවින් භාවනාව තවදුරටත් කරගෙන යාම අපහසු විය. කාරුණික පිළිතුරක් බලාපොරොත්තු වෙමි. ඔබ ඔබ වහන්සේලාට අමා මහ නිර්වාණය සාක්ෂාත් වේවා. කොයි සක්මණේදී හරි පරියංකේදී හරි කරදර නැති සංසුන් වෙලාවේ පීවර කීයක් සතියෙන් තියෙන්න පුළුවන්ද කියලා බලන්න. කය ඇතුලේ මොනවද දැනෙන්නේ කියලා බලන්න. වේදනාව කරදරයක් නම් වේදනාව වෙනුවට වේදනාව වෙන්නේ ඉස්සල්ලා සතියෙන් ඉන්නකොට මොනවද දැනෙන්නේ කියලා බලන්න ඒක වාර්තා කරන්න. එතකොට අපිට ඒක ලොකු උදව්වක් වෙනවා ඉදිරි උපදේශ සඳහා. ගරු ස්වාමින් වහන්සේ පළමු අදියර මා සක්මන් භාවනාව ඔබ වහන්සේගේ උපදෙස් වලට අනුකූල අද උදෑසන ආරම්භ කළා. එහිදී මා සීරුවෙන් සීරුවට මගේ බර කකුල් දෙක මාරුවෙන් මාරුව දරන ආකාරය නිරීක්ෂණය කළා. එහිදී මාහට වැටහුනේ මා පාදයක් ඔසවා නැවත බිම පතිත කරන විට මාගේ ශරීරයේ බර වැඩිපුර දැනෙන්නේ යටිපතුලේ මැද සිට ඇඟිලි දක්වා වූ ප්‍රදේශයටයි. එසේ මාරුවෙන් මාරුවට කකුල බර දැනෙන අරුද සිහියෙන් බලමින් සක්මනේ යෙදුණත් මට විනාඩි 20කට වඩා සක්මන් කිරීම අපහසුයි. මන්ද මගේ හිසට කරකැවිලි ගතියක් ඇතිවේ. එය නොතකා දිගටම කරත් කරකැවිලි ගතිය වැඩි වී වමනේ එන්න වගේ දැනෙනවා. ඒ නිසා මම සක්මන් කිරීම නවතා පරයන්ක භාවනාවට පෙළඹුණා. ඊයේ දිනේ මේ අයවින්ම සිදුවිය. මෙසේ වන්නේ මට සක්මන් භාවනා හුරු නැති නිසාද නැතිනම් එහි කරන පිළිවෙලේ යම් වරදක් නිසාදයි උපදෙස් පතමි. පර්යංක භාවනාව. ස්වාමින් වහන්සේ මා සක්මණෙන් පසුව පර්යංක භාවනාවට වාඩි විය. මා දැන් මෙතන යන්න සිතා හිස සිට පාදාන්තය දක්වා සතියින් බලා සිට පසු ආශ්වාස ප්‍රශ්වාස දෙස බලා සිටීමි. මගේ ආශ්වාසයට වඩා ප්‍රාශ්වාසයේ දිග බව දුටුවෙමි. එසේ කිහිප විටක්ම හුස්ම දෙස බලා සිටියෙමි. ඊයේ දිනයට වඩා අඩු කාලයකින් මාගේ සිත සංසුන් විය. ආශ්වාස ප්‍රාශ්වාස ඊටමත් සෙමින් තුනී වී පසුව හීනි නූලක් දිගේ වතුර බිඳුව බිඳුව වැටෙන අයරින් පැවති ඒ තුනී වී ගියා. එහෙත් මා නැවත හුස්ම කොහේදයි බැලුවා. එහිදී ඊතා යන්තමින් බඩ පිම්බෙන හැකිලෙන අයරු දුටුවා. ඒ දෙස මා සිහියෙන් බලා සිටියා. පසුව ඒ දෙ නැති වී ගිය නිසා මම නිසල්මනේ ඔහේ බලා සිටියා. ටික වේලාවකින් තද කළු තරමක් ලොකු වලාකුලක් වැනි දෙයක් මගේ මුහුණ දෙසින් උඩට එන අයුරුදුටුවා. හැබැයි එම තද කළු වලාකුල මැද්දේ හඳක් හඳක් වගේ සුදු ගුලකුත් තිබුණා. එසේ පැමිණ එසේ පැමිණ මගේ හිස මුදුනේ උඩට යන බව දුටුවා. ඒත් සමගම මගේ ශරීරය පුවක් ගසක්සේ ඍජු වෙනු දැනුණා. නමුත් අවට සිදුවන සියල්ල ශබ්දයන් ඇඟේ වේදනාවන් පැවතියත් ඒවා ගැන කිසිම තැකීමක් හෝ බාධාවක් ඌයේ නැහැ. ශබ්ද ශබ්ද මගේ ඇඟේ වැදිලා ඔහේ යනවාසේ තමයි දැනුනේ. ඒ මොහොතේ මගේ සිත බොහෝම සංසුන්න තැන්පත්ව පැවතුණා. ඒ වගේම මගේ දත් එකිනෙකට පූට්ටු වී මට සිනහ පහළ වෙනවාසේ දැනුණා. මම ඒ දෙස හොඳින් සිහියෙන් බලා සිටියා. මගේ මුහුණේ මස් දෙපැත්තට ඇදී ගොසින් මා සිනාසෙනවා මට දැනුණා. මට මහා ප්‍රීතියක් මම මහා ප්‍රීතියකින් සිටිනවාසේ තමයි මට දැනුනේ. එසේ මම විනාඩි 15ක් පමණ සතුටින් සිටියා. ඒත් එක මම දැකා අලු පාට හා සුදු පාට මිශ්‍ර වූ වලාකුළක් නැවත මගේ මුහුණ දෙස උඩට එනවා. මම ඒ දෙස බලා සිටියා. කලින් කලින් ලෙස එයද මගේ හිස මුදුනින් ඉහළටම ගියා. මගේ ශරීරය තවත් ඍජු වී මා උස වූවාසේ මට දැනුණා. ඉන්පසුව මගේ අර සිනහමුසු බව නැති ගොස් ගොස් උපේක්ෂා සහගත බවක් වැනි දෙයක් දැනුණා. ඒ වගේම ඉහළට ඇදී යන බවක්ද දැනුණා. මා ඒ දෙස ඔහේ බලා සිටියා. හැබැයි මගේ සීය හොඳින් පැවතුණා. මම හුඟක් උඩක සිටින බව තමයි මට දැනුනේ. මම පැය එකහමාරකට වඩා වඩා අද උදේ පාන්දර පර්යංක භාවනාව තුළ සිටියා. පසුව මට දැන් ඇති කියා සිතනවා. ඒත් සමගම මගේ මගේ කය සැහැල්ලු මගේ සැහැල්ලු වී තිබූ ශරීරයට නැවත බර දැනෙන්න ගත්තා. ස්වාමින් වහන්සේ ඇත්තටම මම සීනයක් නොදුටු බව නම් විශ්වාසයි. මොකද්ද මේ? හැම මොහොතේදීම මම හොඳ සීයෙන් සිටියා. ඇත්තටම මේ తත්වය මොනවාද? තෙවන අධියර. පර්යංක භාවනාව තුල ඇති වූ සිතේ ඊ타ත්ම සංසුන් හා සමාධි සමාධි තත්වයෙන්ම මා නැගිට වීදුරු පෙට්ටිය තුල තිබෙන ඇටසැකිල්ල දෙසත් ශරීර අවයව එළියට ඇද තබා ඇඳ තබා තිබෙන මිනිස්රුව දෙසත් මාරුවෙන් මාරුවට බැලුවා. එහිදී මා කල්පනා කළේ මේ රූප දෙක තුල මම කියලා අපි හිතාගෙන හිතාගෙන ඉන්න කෙනා කොහෙද ඉන්නේ කියලයි. ඇත්තටම මම කියන කෙනා මේ ශරීරයේ කොතනද ඉන්නේ කියලා කල්පනාවට නැගෙනවා. මම කියා අපි හිතන්නේ මේ ඇටසැකිල්ලද. මන්ද අපි සියලු දේ ගොඩනගන්නේ මම මම බය තුල හිඳගෙනයි. ඇත්තටම මම යනු බොරු සංකල්පයක් නේද කියලා දැන් අවබෝධයට එනවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒක වෙන දෙයකට වෙන්න අරින්න ඒ ශරීරයේ සක්මණේදී හෝ පරියන්කේදී මේ වෙන දේවල් දෙස වෙන කෙනෙක්ගේ ශරීරයක් වගේ බලන්න පුළුවන් නම් තමයි භාවනා පටන් ගන්න. මේක මගේ දෙයක් කියලා මේක මගේ කට මේක මගේ බඩ මේක කකුල කිව්වොත් තාම භාවනාවට ළමා ගතියක් තියෙනවා. ඒක දිහා බලන්න රැට සැකිල්ල තියෙන එක වගේ, බිත්ති ඇඳලා තියෙන එක වගේ පරතෝ සංකල්පයෙන් බලන්න පුළුවන් නම් අනුගිකක් වෙයි කියලා. එතකොට අපිට මේ ශරීර උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒකට තමයි හිත පුරුදු කරන්නේ. ඒ නිසා පුළුවන් තරම් බලන්න පටන් ගන්නකොටම මේ ශරීරයට ශරීරේ පරීක්ෂණයට භාජනය කරලා ශරීරයට වෙන දේවල් වෙන කෙනෙක් වගේ බල්ල වාර්තා කරන්න පුරුදු වෙන්න. ගරුතර ස්වාමින් වහන්සේ මම පළමු වරට නිස්සාරණ වනයේට පැමිණි යෝගිනියක්මි. මීට පෙර වෙනත් ආයතනයක යම් තරමක් භාවනා පුහුණුව ලබා ඇත. පෑක පමණ කාලයක් හුස්ම රැල්ලට නොකඩවා සිත යොමු කිරීමේ හැකියාවක් තිබුණි. ශාරීරික වේදනාවන් අනිත්‍ය බව දැක වේදනාවක් යනුවෙන් මෙනෙහි කොට සාර්ථකව අභ්‍යාස කිරීමේ හැකියාව තිබුණි. නැවත මෑතකදී මාහට කොඳුයට ආශ්‍රිත ශාරීර කර්මයකට මුහුණ දීමට සිදුවීම නිසා කඳ ඍජුව තබාගෙන සුළු වේලාවක් භාවනා කරන විට දැඩි අපහසුාවක් දැනේ. එම දැනීම අනිත්‍ය බව සිතා භාවනාවට උත්සාහ කළා සිත හුස්ම රැල්ල වෙත රඳවා ගැනීමට අපහසුය. එවිට මගේ සිත වේදනාව සමග ගැටේ. සිතේ පටිගයක් ඇති වෙන බව තේරේ. ස්වාමි ස්වාමීනි එවිට මාහට සංස්කාර සකස් වේදයි සහ එම தත්ත්වය දුරු කර ගැනීමට දුරු කර ගැනීමට යමකට හේතු වීම වැනි ඉරියව්වක් සුදුසුදයි කරුණාවෙන් පහදා දුන මැනවි. වෙනත් කෙනෙක් හෝ ස්වභාව ධර්මය නිසා සිදුවන ක්‍රියාවකට කේන්ති නොගැනීමට උත්සාහ කොට බොහෝ දුරට සාර්ථක වී ඇත. තරහක් සිතට එන බව දැනුණු විගස වටහාගෙන එය මගේ වරදක් නිසා සිදු නොවන බවත් වෙනත් අයගේ ක්‍රියාවන්ට මා වගකිව යුතු නැති බවත් ඒවා අවිද්‍යාව නිසා රැස් සංස්කාර බවත් පැමිණි අනිත්‍ය සංස්කාර බවත් සංස්කාර බවත් අනිත්‍ය වී යන බවත් දැක කිසිවිටක කේන්ති නොගැනීමට කාලයක් තිස්සේ පුරුදු පුහුණු වී සිටිමි. එහෙත් මා අතින් සිදුවන අතපසු වීමක් හෝ යුතුයකම් ඉටු කිරීම නොහැකි වූ විට වැනි කරුණක්ද මා සමගම තරහ ඇතිවීම හා නැවත නැවත මතක් වීම සිදුවේ. වරහන් ඇතුලේ මා කළ දෙයකට මිස පිටස්තර කිසියෙක් කරන ක්‍රියාවකට තරහ නොගෙන සිටීමට බොහෝ කාලයක් සිට මා උත්සාහගෙන යම් යම් තරමකට සාර්ථක වී ඇත. ස්වාමීනි, මේ තත්වයන් දුරු කර ගැනීම සඳහා උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පතමි. ඉතින් බාහිරේ අයත් එක්ක මේ වගේ වැඩමුළුවකදී ගොඩාක් වෙලාට සම්බන්ධතා ඇති වෙන්නේ. ඒ නිසා මේ වගේ වෙලාවක බලන්න පුළුවන් තරම් අර මුල් කොටසේ ලියලා තියෙන විදිහට ඒ ශරීරයේ සිදුවෙන වෙනස්කම් දිහා බලනකොට කොච්චරක් අපි නොසිතූ නොවිරූ දේවල් වෙනවද කියලා. ඒකෙන් සැක ගන්න නැතුව අනුගේ ශරීරයක් දිහා වගේ බලාගෙන කටයුතු කරන්න ගෙදර ගියාට පස්සේ බලමු අපි පරිසරයට ගියාට පස්සේ බලමු අපි තව කෙනෙක් එක්ක නොගැටී ඉන්න මේකෙදි භාවනා හරි ගියා නම් ඒකේ ලොකු ආධාරයක් ලැබෙනවා ඒ අනික් අය සමග නොගැටී කටයුතු කිරීමට අවසරයි ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව එදිනෙදා වැඩ කටයුතු කරන අතරතුර ඉඩක් ලැබුණු විට ඉන ඉරියව්වේම සිට ආනාපාන සතිය වඩයි. එවැනි වේලාවල් වල හොඳින් හොඳින් දැනේ. හොඳින් දැනේ ආශ්වාස ප්‍රාශ්වාසය. ඒත් පර්යංක භාවනාවට වාඩි වී ආශ්වාස ප්‍රාශ්වාසය මෙනෙහි කරන විට එය ප්‍රකට නොවේ. සුළු වේලාවකට ආශ්වාස ප්‍රාශ්වාසය දැනුණා. ඒ ඉක්මනින් ඉක්මනින් දැනීම නැති වී යයි. බොහෝ විට නාසයේ අගට සිත යොමු කරගෙන සිටින විට එතන ගැහෙන ස්වභාවයක් දැනේ. එය ක්‍රමක්‍රමයෙන් ගැහෙන වේගය වැඩි වී සියුම් වේ. නාසයේ අග සියුම් තුඩක් ඊතා වේගයෙන් ගැහෙන බවක් දැනේ. ඒ දෙස සිහියෙන් බලා සිටින විට නොයෙකුත් අරමුණු වලට සිත යයි. එහෙත් හැකි සෑම විටම නාසයේ අග සිහිය පිටුවීමට වීරය ගන්නවා. ස්වාමින්වහන්සේ අනුකම්පා කොට මෙහි වැරදි නිවැරදි කර පෙන්වා දෙන සේක්වා. ආනපාන පිටිපස්සේ එලවන්න යන්න එපා. වාඩි වෙලා පේන දේ බලන්න. එතකොට නිකන් ඉන්න වෙලාවේ ආනපාන පේනවා වගේ ඉඳගෙන ඉන්න වෙලාවේ පේන දේ මොනවද කියලා බලනකොට ආනපාන ඇතුළේ ඉඟි බිඟි කරයි. ආවොත් බලන්න නැත්නම් පේන දේ සටහන් කරපුවාම භාවනාවට හොඳට ප්‍රමාණවත්. ස්වාමින් වහන්සේ වෙත ගෞරවයෙන් ලියමි. අද උදෑසන අවදි වී දත්මදිනයේ බුරුසුවේ කෙඳිවල රළු ක්‍රියාකාරීත්වය හොඳින් අත්දුටුවෙමි. මුහුණ සෝදන විට ජලයේ සිසිල් බව හොඳින් අත්විඳෙමි. දාන වේලාවන්හිදී බත් පිට හොඳින් විකා එහි සියලු රසයන් පිරික්සුවෙමි. වෙනදාට වඩා එදිනෙදා කටයුතු සියෙන් කිරීමට හැකි බවක් දැනුනි. වත කිරීමේදීද සතිය පවත්වා ගැනීමට හැකිවිය. පර්යංකයේදී තද නිදිමත ගතියක් මෙන් කිසිවක් නොදැනෙන අවස්ථාවන්ටපත් වූයෙමි. ශරීරයේ ඉදිරියට පසුපසට වැනෙන ගතියක්ද අත්දැක්කෙමි. නමුත් වෙනදා මෙන් වෙනස් සිතුවිලි හරස් වූයේ නැත. සක්මනද අද ඊට සාතක බවක් දැනුනි. පියවරෙන් පියවර පය ඇදී යන අන්දම මනාව දැකගැතෙමි. නමුත් වරින් වර සිතට සිතුවිලි පැමිණේද වහා ඒවා පෝෂණය නොකර බලා සිටීමි. පෙරදාට වඩා සිතට සැහැල්ලු බවක් අත්විඳෙමි. පෙරදා ඔබ වහන්සේ දෙසූ බණවරයේ සඳහන් වූයේ වෙන දේ දෙස බලා සිටින ලෙසයි. නමුත් කරුමේ උරුම කර නොගන්නා ලෙස මම අසා ඇත. එම නිසා අප බුද්ධිය භාවිතා කර අපට සිදුවන දේ වෙනස් කිරීමට තැත් කිරීම වරදක් දැයි පහදා දෙන්න. තවද කර්මය උරුම කරගන්න ගන්න එපා යන පහදා දෙනසේකවා. ඔබ වහන්සේට වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මට මේ උගන්වන්න නේද? අනේ කර්මය උරුම කරගන්න බැයිද මම කොහොමද උගන්වන්නේ? එහෙම එකක් මං කිව්වේ නෑ. මයි කෙනා මගේ ඇඟට බබා වාර දීලා කියනවා බබා බලට බලාගන්නේ කියලා. මම කවුණුගේ බබාල ගන්නෙත් නැහැ. සතියෙන් නැති හැම වෙලාවෙම කර්මයට තමයි උරුමේ. සතිය තියෙන තාක්කල් ධර්මයේ උරුමේ. නිසා සතිමත් වෙන්න එතකොට සතියේ සීලු මාර්ගසවල් කළදේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම වයසින් මුහු කරා ගියමිත් ඔබ වහන්සේ පෙන්වා දුන් භාවනා මාර්ගයේ අසා සිටියේ මේ අරණේ මේ වැඩසටහන පැමිණීමෙන් අනතුරුයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මීට පෙර බුද්ධානුස්සති භාවනාව අනුලෝම පරිලෝම ආකාරයෙන්ද භාවනා භාවනා කරන් වඩන්නෙමි මෛත්‍රී භාවනාවද භාවනාවක් ලෙස යෙදෙනි මෑතක සිට පරමාර්ථ ධර්ම අපේ සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන ලද අභිධර්මයේ ටික කාලයක සිට ගුරු පියාණන් වහන්සේ කෙනෙකුගෙන් දැනුම ලබා ගන්නෙමි. මේ වන විට පටිච්ච සමුප්පාදය අවබෝධ කරමින් සිටින්නෙමි. නමුත් අපි තාම භාවනාවකට පිවිසියේ නොවේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පළමු දිනේ එනම් දෙවනිදා පරයන්ක භාවනාව සහ සක්මන් භාවනාව කරගෙන ගියමුත් භාවනාවේදී සමතයක් එනවාද නැද කියා අවබෝධයකින් නොසිටියෙමි. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ පසුගිය දින ලබා දුන් ධර්මදේශනය නිසා මගේ හැඟීම මා එය මනසටම අරමුණු කරගෙන ඇතැයි සිතමි. එය අනුමානයකි. ස්වාමින් වහන්සේ මම ඊයේ ඔබ වහන්සේ මඟ පෙන්වා දුන් පරිදි භාවනාවට පිවිස මම මෙතන සිටිනවා. මගේ හුස්ම රැල්ලට කුමක් වෙන්නේදයි කියා මම ඊයේ ඔබ වහන්සේ මඟ පෙන්වා දුන් පරිදි භාවනාවට පිවිස මම මෙතන සිටිනවා. ඔබේ හුස්ම රැල්ලට කුමක් වෙන්නේ කියා දේශනා කළසේක. ඔව් ස්වාමින් වහන්ස දෙවනිදා ඔබ වහන්සේ කී පරිදි මම කලින් දිනවල කිසිදු හරයක් නැතුව කළ භාවනාව වක්යයි මට සිතෙනවා. එකම හරයක් නැතිව කළ භාවනාව එක මගකට එක මගකට ගෙනාවා කියා සිතෙනවා. ස්වාමින් වහන්සේ මම ඊයේ සවස 4:10ට වාඩි වී මගේ සිත මම මෙතන මගේ හුස්ම ගමන් කරන අයුරු නිරීක්ෂණය කරමින් සිටියෙමි. මුලදී දෙතුන් වතාවක් මට මගේ ගෙදර අය මතක් වුවත් ඒ පැමිණි සෑම වාරයකට මාගේ සිතට එහෙම යන්න එපා කියනක් වගේ අවවාද කළාසේ මට සිතෙනවා. දෙතුන් වතාවකදී මම තදින් අදිටන් කරගත්තා මම හිතන්නේ ඒ ගැනම පමණයි කියා. වේලාව ටිකක් ගත වෙද්දී මට කිසිම සිතවිල්ලක් නොවන බවත් මම හුස්ම ගැන සිතා සිටින බවත් මම තේරුම් ගත්තා. කාලය දන්නේ මට දැනෙන්නේ හෘද ස්පන්දනයේ පමණයි. නාසය ගැනවත් තේරුමක් ඌයේ නැහැ. නමුත් මම අවදියෙන් මම මෙතන සිටිමි. මෙසේ ටික වේලාවක් ගත වෙදී මට තදබල ශරීරයේ වේදනාවක් දැනුණා. එය කියාගන්න බැරි තරම්. ඉල ඇට පෙළ තදින් වේදනාවයි. පපුවේ දකුණු පසත් ඒ වගේම. නමුත් මට මගේ තථාගත සම්මා සම්බුදු පියාණන් ගැන 100ට අරගත්තා. සම්බුදු පියාණන් निराහාරව සිටි බව අපට දහවල් හොඳින් දානය දුන් පිරිසට සිතින් පින් අනුමෝදන් කළා. මගේ සම්බුදු පියාණන් කොතෙක් දුෂ්කර ක්‍රියා කළද මමද උත්සාහය අත්නොරින බව ඔබ වහන්සේ ඔබ වහන්සේද මගේ අභිධර්ම ගුරු පියාණන්ද සිහියට ගනිමින් පින් දුන්නා වේදනාව උසලා ගත්තා වේදනාව අනිත්‍යයි කියලා ටික වේලාවක් යද්දී මට වේදනාව දැනුනේ නැහැ හෘද ස්පන්දනය පමණයි දැනෙන්නේ මම නැවත නැවත මම මෙතන කියා සිටිමින් බලා සිටියා පාද හඳ එලියක් මෙන් වටපිටාව පෙනුණා වේලාව ගත වුණත් මට 4 සිට 5 පහු වෙන තුරුත් එලෙසින් සිටීමට හැකි වුණා. මම මීට පෙර භාවනාව විනාඩි 10ට විනාඩි 10ක් කරන විට වේදනාව නිසා නැගිටිනවා. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය මරණ මංචකයේදී හෝ ලැබේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ ලැබේවා. තවද මාගේ ගුරු පියාණන්ට දෙලසින්ම පින් දී මතක් කර සිටිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මට දැනෙන සිතන දේ පිළිබඳව ඔබ වහන්සේ සේගෙන් ප්‍රත්‍යක්ෂයෙන් මේ පිළිබඳ දැනගැනීමට කැමැත්තෙන් සිටිමි. තෙරුවන් සරණයි. මෙයාට කවුරු හරි කියලා දෙන්න ඕන සමටහන් රාතාවක් ලියන ඇති. මේ නරිය බල්ලයි කතාවල් වල වැඩක් නැහැ. වැටහිති දේ විතරක් ලියන්න. ඒක නිසා වාර්තා ගොඩක් තොරතුරු තියෙනවා. සිම්පිටි කරන්න පුළුවන් ගොඩාක් පිටු කරන්න පුළුවන්. එතකොට භාවනා වාර්තාවක් වෙයි. නැත්තම් මේක නිකන් කතන්දරයක් වගේ. ඒව අවශ්‍ය වෙන්නේ නැහැ. පොඩ්ඩක් උදව් කරන්න කොහොමද කමටහන් වාර්තාව ලියන්නේ කියලා යන විදිය හොඳයි ඉදිරිපත් කිරීම හොඳ කරගත්තොත් ඉක්මන ගමන යන්න පුළුවන්. කමඨාන් ප්‍රශ්නය පමණයි ධර්මදේශනා ප්‍රශ්නය ගරුතර සාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ පවත්වන්නට යෙදුණු ධර්මදේශනාව අනුව මට පහත ගැටලුව ඇතිවිය. මා වෙත කරුණාවෙන් පිළිතුරක් ලබා දෙන සේක්වා. මන්ද මානසික හෝ උන්මත්තක අය කිසිවක් නොකර සිටින විට හා කතා හා කරන දෙයක් උනන් සිතා මතා චේතනාවක් ඇති නොවි සිදු කරන නිසා දවසේ වැඩි හරියක් නිින්දේ පසුව නිසාත් ඔහුට කෙලෙස් රැස්වන්නේ නැතිද? එම தත්ත්වය තුළ ඔහු වෙත සංස්කාර ගොඩනැගින්නේ කෙසේද? ඔබ වහන්සේට වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඔය නිකන් හිටියට වැඩක් නැහැ. නිකන් ඉන්න එක හොඳ දෙයක් බව දන්නේ නැතුව. එනිසා මන්ද බුද්ධි කියන සා නිින්දේ ඉන්න අය දන්නේ නැහනේ. එනිසා නිකන් ඉන්නත් ඕනේ, නිකන් ඉන්න එක හොඳයි කියලා දැනගන්නත් ඕනේ අකුසල කර්මපත නොවීම. ඉතින් ඒක දන්නේ නැත්නම් ගස්කොළ මුත් නිකන් දකින්න. ඉන්සා නිකන් ඉන්නව විතරක් නෙවෙයි ඒක සමාදම් වෙන්න ඕන. සමාදම් වීමක් ඒත්තන කරන්න මාරුයි මන්ද බුද්ධික නිසා. ඒක නිසා හොඳට භාවනා කරනකොට ඒ වගේ විවේක ස්ථානට ආවනම් ඒක අගේ කිරීම නැත්නම් ඒක ආට අනුග්‍රහ කිරීම ඒක සමාදම් වීම හරහා තමයි භාවනා ගමන වෙන්නේ. ඒක නිසා නැත්තම් බුද්ධයන් ඉඳලම ෂේප් වෙන්න තිබ්බ අපිට. නැත්තම් ඉන්ජෙක්ෂන් එකක් ගහගෙන ක්ලාන්ත වෙලා යන්න තිබු නමුත් එතකොට ඒක ඒකට සමාදන් වෙ එළඹ වාසය කරගන්න බෑනේ. ඒ නිසා ඒ යත්තන් දෙකේ ආනිසංස ලැබෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ කවි පන්තියක් තියෙනවා. අපි ඒක හෙට දැන් වෙලා ගිහලා තියෙන නිසා. ඒ කවි ගහන්න ඕනේ අන්තිම දවස් තමයි අපි නිකන් ජොලි මූඩ් එකට එන්නේ. දැන් ඉන්නේ සීරියස් මූඩ් එකේ. ඒ නිසා කවි අහන්න බෑ. අන්තිම දවසට තියෙනවා අපි පැයක් පැයකුත් විනාඩි 10 15ක තරගන් තියෙන නිසා ඒක විතරයි ඉතුරු වෙන්නේ. අපි ප්‍රශ්නත් ඉවර කරා, අද ප්‍රශ්නත් ඉවර කරා. ඒ නිසා අපි මෙතනින් යනවා සක්මන් භාවනාවට. අපි තුනට නැවත රැස් වෙනවා. පරියංග භාවනාවකට සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි.